නයි ශිල්පිනාටම තෙරුවන් සරණයි අපි අද ධර්ම සාකච්ඡාවක් තියෙනවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ සුබෝධාරාමෙන් නෝට වෙලායයි කියලා හිතලා නමුත් අපි ප්‍රයමාර්ථනකට මේ ආවා ඒ නිසා මගදී තීන්දුව කරා අන්දාවේ ධර්ම සාකච්ඡාවක් තියෙන කියලා ඒ නිසා ඒක අමතර වැඩක් වෙන්නේ මේ හෙටත් අපිට දවල් ධර්ම දේශනාවෙන් පස්සේ වැඩ අපේ වැඩමුළු સમાપ્ત වෙන්න නිසා ඉතින් මම මේ සියලු දිනාගතම සාදරයෙන් ඉල්ලා සිටිනවා ධර්ම සාකච්ඡාව සඳහා සුසු මාතෘකාව හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් කර්මාකල ඉදිරිපත් කරන්න කියලා. අපේ ශූන්‍යතාවයේ පස්සෙන් විදර්ශනා භාවනා යෝගියා මේ වගේ ඉද්දී දැන් අසංයතල වලට යන යෝගීන් නම් සමත කරන. ඒ අතර සම සමතාවයක් තියෙනවද කියලා දැනගන්න. ඇත්තටම විපස්සනා භාවනා කරනකොට යෝගාවචරයේ ශුන්‍යතාවට යනවා කියන එක තර්ක ගැලපෙන්නේ නැහැ. මොකද යෝගාවචරයේ හිටින්න බෑ ශුන්‍යතාවට යනවා. විපස්සනා කරගෙන යනකොටත් එනවා මේ කොහොමද කියන්නේ අර වගේ අරූපී භාවනා නැත්නම් අරූපී සමත අරූපී ධ්‍යාන තත්ත්වයට යනවා නෙවෙයි. නමුත් මේ සංඥාවේ ඊටාම සියුම් තත්ත්වයට යෑමේ 아무තු සංඥාවල් වගේකට යනවා. ඒක මේ අර වගේ සමතෙන් දක්වන සංඥා ක්‍රම නෙවෙයි. නමුත් ඒ වගේ කිසිම ස්ථාවර භාවයක් මේක නිට්ටයයි සුඛයි සුබයි කියලා එක බලෙත් ආකාසානංච මේ විඥානංච ආයතනේ අකින්චඤ්ඤායතන කියලා ස්ථාවර தත්ත මොකක්වත් නැහැ. ඒ පවතින්නේ නැහැ. බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන මානසික தත්ත. නැත්නම් මේ සමාධි தත්ත. ඒක නිසා මේ ඒකේ රඳා පැවතිලක් නැහැ. ඒ ඒ ඒ සමත தත්වල රඳා පැවතිලක් නැහැ. ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙන මේ සංඥා ස්වභාව. නමුත් සමතේදී වෙන්නේ ඒ ඒ தත්ත්ව වශී කරගෙන ඒවට මේ අදාළ මානසිකත්ව හඳුනා ගැනීම සිදු වෙන්නේ තියෙනවා. එතකොට තමයි මේ தත්ත්වෙ මිය පරලෝ ගියොත් අදාළ මේ අසඤ්ඤ සත්ත්ව තලවල එහෙම නැත්නම් අරූප ධාන තලවල අරූප ධාන බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න පුළුවන්. එන්නේ විපස්සනාවේදී ඒවා ගියාට ඒව එකපත් ටැග් ගහිල්ලක් නැහැ. නතර වීමක් නැහැ. ඒවා සියල්ලම අනිත්‍ය බව, විපරිණාම බව, සියල්ලම දුක් බව අවබෝධ කරනවත් එක්කම ඒ සමත தත්ත්වයට යනවත් එක්කම නැත්නම් ඒ සමාධි தත්ත්වයට යනවත් එක්කම තේරෙන්න පටන් ගන්නවා මේවා මමයි කියාගන්න මගේ කියාගන්න දෙයක් නැහැ කියන්නේ. ඒකයි තමයි වෙනස. ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රෙක් අනිවාර්යයෙන්ම කිවිසු උනාංග මොනවද ඒවත් කොහොමද සටහන් වෙලා තියෙනවද එහෙම ඇත්තටම මොනම දෙයක්වත් යෝගේ ස්ථිරම මෙහෙමයි මෙහෙමයි කියලා නෑ. විවිධ තැන්වල සඳහන් වෙලා තියෙනවා මේ මිත්ත බික්ඛු මිත්ත සූත්‍රය එතනින් ගියාම යෝගී සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙනවා විශේෂ ගුණ ඒක ඇත්තටම මේ Taman තුල තිබිය යුතුද නැත්නම් කල්යාණ මිත්‍රෙක් බලාපොරොත්තු වෙන්නේ තුල තිබිය යුතු ගුණද නැත්නම් කල්යාණ මිත්‍රයා තුල තියෙන ගුණද කියන්න බෑ දෙකම මේ දුද්දදන් තදාරි දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුයමත් ආවි කරෝති ගුයමස පරිගුයති දුක්ඛිතේන කමති න කිපති කියලා කරන්න බැරි දේවල් කරනවා දෙන්න බැරි දේවල් දෙනවා ඉවසන්න බැරි දේවල් ඉවසනවා එයාගේ සීල රහස් රකින්නවා තමන්ගේ සීල රහස එහාට හෙලි කරනවා අමාරුවේදී අතහරින්නේ නැහැ කියලා වගේ. ගති ලක්ෂණ ගැපෙන්නවා. ඒක ඇත්තටම මේ කල්යාණ මිත්‍රෙක් බලාපොරොත්තු වෙන කෙනෙකුත් පුහුණු කළ යුතු දේවල් කල්යාණ මිත්‍රයෙකුගෙත් බලාපොරොත්තු බලාපොරොත්තු වෙච්ච ಗುಣ වශයෙන් මිත්‍ත බික්කු මිත්‍ත සූත්‍රය සඳහන් වෙනවා තව සමහර තැන්වල මේ යෝචකරු භාවනියෝච සපත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජයේ කියලා ඒත් සඳහන් කරනවා කල්යාණ මිත්‍රකගේ ගුණ. එතකොට සංස්කෘත ශ්ලෝකයක් ඒකට හුඟක් වෙලාවට උද්දුත කරනවා මේ මට මතක නැහැ. ඒකේ ඒකේ තියෙන්නේ මේ ඔය වගේ ಗುಣ 10ක් තියෙනවා පඬිතෙක් කියලා කියන්නේ. ඒවා මේ එකක් තමයි තමන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් තමන්ගේ ගුරුවරයාගෙන් නැත්නම් තමන් බලාපොරොත්තු වෙන වැඩිහිටියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. නමුත් ඒවා ඒ ගුරු ළඟ තියෙනවද කියලා දැනගන්න තමන් ළඟත් ඒක තියෙනවා. තමන් ළඟ ඒ ගුරු නැත්නම් කොහොමඩක්වත් අඳුරන්න බෑ. ඒක නිසා කල්යාණ මිත්‍රෙක් වෙන්න කල්යාණ මිත්‍රෙක් ලබන්න තමන් කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්න ඕනේ. තමන්ට විශේෂයෙන්ම ඒකෙදි මතක තියාගන්න තමන්ට තමන් මිත්‍රෙක් වෙන්න ඇති කිසිම කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්නේ. තමන් තමන් එක්ක මම කාලකන්ණි මට මේව හරියන්නේ මට බෑ මට නෑ කියන මිනිසෙකුට මොනම කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්නේ නැහැ මොනම කල්යාණ මිත්‍රෙක් උදව් කරන්න බෑ. ඒ නිසා තමන්ට තමන් මේ මාන්නක්කාරකමක් නෙවෙයි තමන්ගේ දේවල් තමන් අගේ කරන තමන්ට තමන් මෛත්‍රී කරගන්න තමන්ට හිතසුව සලස ගන්න තමන් තමන් අත්ත කුසලේ කරගන්න කෙනාට තමයි කල්යාණ මිත්‍රෝ දැකලා කල්යාණ මිත්‍රේ ಗುಣ හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් යම් වෙලාවක මේ ලෝකේ කියනවා නම් මේ ඉස්සර වගේ නෙවෙයි දැන් මේ ලෝකේ කල්යාණ මිත්‍රෝ නැහැ කියලා ඒ පැහැදිලිව තමන තම වෛර කරගන්න චිත්තක්ෂණ තමයි. එහෙම කල්පනා වෙන්නේ තමන තමන් වෛර කරගන්න වෙලාවක. නැත්තම් මම කාලකන්ණි කියලා හිතිච්ච වෙලාවක තමයි ඒක ඇති වෙන්නේ. නැත්තම් බැලුවොත් අපි ළඟ ಗುಣ වැඩෙන්න වැඩෙන්න දහසක් කල්යාණ මිත්‍රෝ අපට ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ මොකද අපි ළඟ ಗುಣ දන්නේ නැහැ. මැනික් කඳුන මැනික් කන්දර මැනික් දන්න විදිහට තමයි මැනික් අහුවෙන්නේ. එහෙනම් පොට්ටයට පෑගුණාට අහුලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ගුණ ඉගෙන ගන්නකොට අනුන්ගේ චරිතසහතික බලන එකක් නෙමෙයි කරන්න තියෙන්නේ. Taman ළඟ මේ ගුණ ටික තියෙනවද කියලා බැලුවොත් ඒව වඩන්න උත්සාහ කරුවොත් ඒව වඩ아가න ඉස්සරහින් එක්කන පේන්න පටන් ගන්නවා. එක දවසක් මේ බර්ත් වල ඉඳද්දී ප්‍රශ්නයක් අහුවා මේ අසත්පුරුෂයාගේ ලක්ෂණ මොනවද කියලා. ඉතින් මං කිව්වා Tamange විතර උස කණ්ණාඩියක් ඉස්සරහට කියලා බලන්න ඒකට පෙනී කියලා. ඒක හොඳ නෑ එහෙම කියන එක. ඊට පස්සේ ප්‍රශ්න නැහැ. කල්‍යාණ මිත්‍යා කෝකදත් අසත්පුරුෂයාගේ ලක්ෂණ මොනවද අඳුරගන්නේ කොහොමද කියලා මං කිව්වා කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පෙනී ඕනම කෙනෙක් Tamanට අසත්පුරුෂයි. Tamanට තමයි මිත්‍ර වෙන්නේ අඩු ගන්න සෝවන් වෙන්න. එත්ත කම්ම මනුස්සකමේ වටිනාකම කාටවත් තේරෙන්නේ නැහැ. එත්ත කම්ම මේ මේ ලදච්ච මේ මේ බුද්ධ ශාසනයේ වටිනාකම අපිට තේන අපි දකින්නෙම නරකම තමයි. අපි දකින්නෙම කුණුම තමයි. සුවන් වුණාට පස්සේ චික් කියලා හිතනවා මේ ඒ කියන්නේ තව කෙනෙක්ගේම නරක පේනවා. දකින්න නමුත් නොකිය ඉඳලා උත්සාහ කරන කියවුනොත් එක්ක ගිල සමාව ගන්නව නැත්නම් ඒ ගැන තමන් පිළිකුල් කරගන්නවා. ඒ වටින්නේ ඒක කරලා කියලා. ගුණයක් තේරෙන්න නුගුණේ නැති වෙන්න ඕන තමන් ගන්න. ඒ කියන්නේ පිසු නැති වෙන්න ඕනේ. නුගුණ තියෙන කෙනාට මොනම ගුණයක්වත් පේන්නේ නැහැ. ඒ නිසා ඒ උගදෙනකේ නුගුණ පේනවනම් ඒ Tamanට නුගුණේ කියලා හිතාගන්න. ඒ අඩුවනේ ඒ චිත්තක්ෂණේ නුගුණේ. නැත්තම් කාගවත් දෝෂයක් පේන්නේ කියන්නේ. සසාරයෙන් පග්විතා සූත්‍රය දෙවන්නේ සම්බිදී එතෙන් කියන මේ ගුණ ඇති දෙවන්නේක් ලැබුණොත් යාවත් සත්මස්ව ආශ්‍රය කරන්නේ කියන්නේ. ඒක වෙලෙන්දි මේ ගැප් එකක් තියෙනවානේ කල්යාණ මිත්‍රයෙකුට සරල බදාගෙන ඉන්නේ ආශ්‍රයදී. ඒකේ ඒකේ මේ කග්ගවිචාන සූත්‍රය හරි විශේෂිතයි මොකද ඒකදී කියලා තියෙනවා මේ පිරිසක් එක්ක ජීවත් වෙනවා කියන එක සෑහෙන ණයක් සෑහෙන දඩයක් සෑහෙන කඹිරිලක් කියන. ඒ නිසා ලෝකේ ඔය කියලා තියෙනවා ගෑණිකේ අද්ද අතයට වලල්ලා දාන තනි අත තනි වලල්ලා තියෙන තාක සද්ද නැහැ දෙකක් තිබ්බොත් සලන් සලන් ගාල සද්දයි. අතේ වලලු දෙක දාපු ගමන් සද්දා. ඒ වගේ තමයි දෙන්නේ හිටියෝ කචුකුචු තමයි. තනි මිනිහට කතා කරන්න බෑනේ. ඒ නිසා කට්ටියක් එක ඉන්නවයි කියලා කියන්නේ සෑහෙන වෙහෙසක්. තනියමත් එක්ක ඉන්න ඒ නිසා හැම සතෙකුටම අංග දෙක දෙක තියෙනවා. කංග වෙනට විතරයි තනියම තියෙන්නේ. ඒක තමයි ශක්තිමත් මඟ. ඒකට ඉස්සරහට ගහක් හමුව පලාගෙන තමයි යන්නේ. ඒ තරම් තනි මාතංගණන් හස්ති රාජයා හෝ කංග වේන ගැන කතා කරලා ඒකේ ගාථාපද 34ක් සඳහන් කරලා තියෙනවා. ආදීනව පෙන්ලා පිටිසැසුරු කිරීමේ ආදීනව. ඒක ලියලා තන්වියක්. ඒකෝචරේ කංග විසාන කප්පෝ කියලා. එක තැනක තියෙනවා සත්‍යයේ ලැබේත නිපකන් සහායන් නිතර Tamanට උදව් කරන සහායකයෙක් ලැබුණොත් තව ගුණ ටිකක් දාලා එයත් එක්ක චිත්තක්ෂණය නතරලයි ඊට පස්සේ ආශ්‍රය කරනකොට සතියෙන් ආශ්‍රය කරන්න කියනවා බුදුජාණන් වහන්සේ මේක කියන්නේ අටුවාව විශ්ව ගන්න මේක මේ පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා එහෙම කෙනෙක් මට හම්බුනේ නැහැ ඒක නිසා මම ගියයි කියලා කියනවා සංසාර ගමනේ යන්න යන්න තනි වෙන්න තනි වෙන්න තමයි තියෙනවා වේගෙන් යන්න පුළුවන්. පිරිසක් එක්ක යන්න ගියොත් පිරිසේ වේගය තීන්දුව කරන්න බැරිම එකක්. කම්මැලිය තමයි. ඒක නිසා ඒක ටිකක් හුඟ දෙන අපේ අටුවාවේ ඒක පිළිගන්නේ නැහැ බෝසත් ගුණයක් විදිහට ඒ කියනවා පසීබුදුර ජානන් වහන්සේ නමක් වෙන්න බෝස සම්බාර පුරුම කෙනාගේ ගුණයක් කියලා. සෝමසකට විරුද්ධයි කල්‍යාණ මිත්‍රය ඕන කියනවා කල්‍යාණ මිත්‍රය ඕන කරන්නේ තනි වෙන්න තමයි. කල්‍යාණ මිත්‍රය දෙන්නේ Taman තමන්ගේ සම්පූර්ණ අයිතිවාසිකමයි හැකියාවන් දක්ෂකම් ටික පෙන්නනවා. තවයි කෙනෙක් ඕනේ නැහැ මේකේ. මේකේ තනි අධ්‍යා වගේ තනි කඟ වෙන අඟ වගේ හැසිරෙන්න පුළුවන්. ඉතින් මිනිස්සයා කියන්නේ සාමාන්‍ය සමාජශීලී සතෙක්. පිරිසක් එක්ක ජීවත් වෙන ජීවත් වෙලා කටයුතු කරනවා. ඉතින් මේ පිරිසත් එක්ක ඉන්නවා කිව්වහම මේ මේ ඇඟරි දෙනවා. වෙන මොනවාක් කියන්න දැන ඒ තරම්ම වෙහෙසයි. මොකද හැම කෙනා මොන වැරද්දක් කළොත් තමන්ගේ හිතට එනවනේ. මේ පිරිස මෙහෙම වෙන්න ඕනේ, මෙයා මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇති කරනවා. ඉතින් කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේවත් ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අර කද්දේ ජාතකේ මට මතක නැහැ මේ මුනිවරයෙක්ගේ කතාවක් සඳහන් කරනවා මේ එයා මේ කැලීර වෙලා තනියම මේ මිනිස්සුත් එක්ක ඉඳිල්ලේ ආදීනව දැකලා රජක මත හැරලා ගිහිල්ලා කරගහක් මුල ඒ කරගහේ අතු කරගහේ කොළ වේලලා කකා ජීවත් වෙනවා දුනු මිනිස්සුත් හොයන්න ගමට යන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට යා මේ කරකොල ටිකක් උදේ කඩලා 12 වෙනකන් හම් වෙන්න තියලා ඒක වළඳලා ජීවත් වෙනවා. හැන්දවරේ කන්නේත් නැහැ. සමාදම් වෙලත් නැහැ. ඒ වුණාට හැන්දවරේ කන්නේත් නැහැ. කොහොම ගත කරගෙන ඉනකොට සක්‍රදේවේන්ද්‍ර දවසක් ගිහිල්ලා අර කරකොල කල්ලා තිබ්බ කරකොල ටික හොරකම් කරනවා. සක්‍රදේවේන්ද්‍ර හොරකම් කරනවා කියන එක සෞත් වැඩේ නමුත් මේක මොකද අයින් කරනවා කියන්නේ දෙවෙනි දවසෙත් අයින් කරනවා. තුන්වෙනි දවසෙත් අයින් කරනවා කියලා බලා ඉන්නවා මෙයා මේ ඊට පස්සේ හරි ගිහිල්ලා ගහෙන් කඩාගෙන කනවාද කියලා නෑ. දවස් තුනේ බඩගින්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි දවසේ ගිහිල්ලා ඉවරලා කරකොල ටික තියාගෙන හිඟන්නේ කෙවෙසෙන් ගිහිල්ලා බඩගින්න ප්‍රකාශ කරනවා ඒකත් ගන්න කියලා කියනවා. ඊට පස්සේ ශක්‍රදේව ස්වරූපේ පෙනීලා කියනවා මම තමයි මේ දෙදෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා. මිතුක්කල් මම ඔබව පරීක්ෂා කරා ඔබ ළඟ තියෙන්නේ කවදාකවත් ශිල්පත කඩා ගන්නෙත් නැහැ. ඇයි මේ වගේ මේ දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ කියලා. මේ වගේ රජතපත ඊට පස්සේ කියනවා මනුස්සත් එක්ක ඉඳලා එපා වෙලා. ඊට පස්සේ අහනවා මේ මේ තරම්ම එපා වෙන්න කාරණාව මට මතක නෑ ඒකේ හොඳ ලස්සනට විස්තර කරලා ඉවරලා පස්සේ මේ සක්‍ර දෙවියන්දා කියනවා මේ මම ඔබතුමාගේ ආහාර ගත්තනේ සමම වරයක් දෙනවයි කියලා ඊට පස්සේ කියනවා පළවෙනි වරේ මොකක්ද ඕන කරන්නේ මට කිසි කෙනෙක් දකින්න නොලැබේවා ඊට දෙවෙනි වරයක් දෙනවා දෙවෙනි සැරට මට කිසි කෙනෙක් දකින්න නොලැබේවා තුන්වෙනි වරයක් දෙනවා කිසි කෙනෙක් දකින්න නොලැබේවා ඊට පස්සේ වර තුනම දීලා සක්‍ර දෙවියන්දා කියනවා මම මේ අතට ආශිර්ය ගන්නවා මේ අතින් අල්ලන ඕන දෙයක් නානාප දෙයක් බවට පත් වෙන්න ඕනේ ආහාරයක් පැතුවොත් ආහාර පැතිනවා ඔබතුමා කීට ළඟට එන ඕනම කෙනෙකුට ඕන සම්පතක් දෙන්න මේ අතින් අල්ලා දෙන්නයි තියෙන්නේ ඒක මං ගානේ බෝනස් එකට දෙනවා කියලා ඒකත් දීලා හරිදකේදී කියන්නේ මට දෙවන්නේක් එක්ක ඉඳන ලැබෙනවා ඒ තරමටම මේ මට මතක නැහැ අගස්ටි අගස්ටි මේ මුනි කියලා කියන එක Hindu මේකෙත් අගස්ටි කියලා කියන්නේ මේ අගස්ටි මුනි කියලා කියන්නේ හොඳ ආයුර්වේද පිළිබඳව මුනිවරේ ඉර්ෂිනාස කෙනෙක් අපේ ජාතකයේ අගස්ටි පාණ්ඩි කියලා සඳහන් වෙන්නේ ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ ඒ වගේ මේ පිරිසක් එක්ක ඉන්නකොට තියෙන කැම්බැල්ලේ ඒ මාතංගන ඒ අතිරාජ්‍යකිරුකෝ තියෙනවා මේ යත කියනවා මේ මම තනියම ඉන්න කැමැති. ඇත්තලේ හිටියත් එයා රජා තමයි. ඇත්තලේ ඉන්නකොට වතුරට බහිනකොට මේ පොඩි පැටව දුවන කියලා මට ඉස්සලා කියලා වතුර බොර කරනකොට වට බොන්න දුන්නා කිව්වා. ඒ වගේම නෑම්බියෝ ඇති ඇතින් යොයිලා ඇඟේ ඉලිනවා. ඉතින් මේ කරදර මොනවත් මට නැහැ කියලා තියෙනවා මම තනියම. ඒකල ඒ හැම පුංචි පුංචි කාරණා පෙන්නලා කියනවා ඒක මම හිතන්නේ මේක හොඳ නෑ මේක රෑ වෙලා මේ කට්ටියට කියන එක. නමුත් මේක මම මේ ඔය කියවෙනවා මගේ. මොකද කට්ටියට ඕන එකක් තියෙන ඇලි ගලි වාසෙන්නේ. ආලිංගන. ඉතින් උදේටත් දකින්න ඕන, දවල්ටත් දකින්න ඕන, රැයටත් දකින්න ඕනේ. මේ දකින්නේ කෙලෙස්, මේ දකින්නේ බන්ධන, මේ දකින්නේ සම්බන්ධතා. ඉතින් ඒ තාක්කල් මේ මේකේ හොද හොද මඩේ දැමිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සරුවචනන්සේ සඳහා කා තින මම යන ගමනේ ඉස්සරහා ගව්වත් තරම් දුර මට කවුරුත් පේන්නේ නැත්තම් පස්සේ පැත්ත හැල්ල බලනකොට ගව්වත් තරම් දුර මට කවුරුත් පේන්නේ නැත්තම් කැලේ අඩු ගන්න මට ඕන විදිහට මල මූත්‍ර පහ කරන්න පුළුවන් කියලා. මොනවාක්වත් නැත්තම් මට ඕන වෙලාවට වැසිකිලි කරන්න ඕනද වැසිකිලි කරත් ඇයි කැසිකිලි කරනද සෙනගක් ඉන්නකොට බලන්න අපිට විසා වෙලාවට වැසිකිලි කරන්න හම්බෙන්නේ නැහැ. කැසිකිලි කරන්න හම්බෙන්නේ නැහැ මූණකට හොද ගන්න හම්බෙන්නේ මොකද මේ කට්ටියත් එක්ක ඉතින් මේ මැනර්ස් වලට ගත වෙලා ගත කරන්න එපා. ඒක මේ බුද්ධ ධර්මයේ තියෙන මේ අපිස් නැත්නම් මේ කොහොමද කියන්නේ ඒකට අජිගුච්ඡ ගතියක් කියලා මේ ළඟදී පාපවංශ බලලා තිබුණා. බුදුරජාණන්සේ මේ වගේ දේවල් කතා කරනවා. ඒක නිසා මේ සමාජශීලී ධර්මයක් නෙවෙයි කතා කරලා තියෙන්නේ කියලා. නමුත් ඒක භාවනා කරගෙන යනකොට තේරෙනවා පිරිසක් එක්ක භාවනා කරනවට වැඩිය හොඳට දියුණු වෙච්ච එක්කෙනෙකුට හරි ආසයි පැත්තකට ඉවරක්. තමන්ගේ වැඩ කරගන්න. ඉතින් පිරිසත් එක්ක කරන්නේ මහා ප්‍රඥාවට වැඩිය මහා කරුණාව විශ්වවිද්‍යාලය කියලා. ඒකෙදී විනය අටුවාවේ සඳහන් කරනවා මේ අනික් අටුවාවල සමහර තැන් වල ඒක පේන්න තියෙනවා භගවා වේරංජායන් විහෙරති නලේරු පුච්චමන්ද මූලේ කියලා වේරංජ වේරංජ ඛණ්ඩේ තියෙන එක තමයි පාලි පෙළේ ගාඨුවාචාරින් වහන්සේ හනුවයි දෙපොලක් සඳහන් කරලා තියෙන වේරංජාව සහ නලේරු පුචිමන්ද මූලය කියලා. ඒක කියන වේරංජාව තමයි ගම. ඒ ගම ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ නලේරු නම් යකෙක් ඉන්න ගොරක ගහක් මුල තමයි රැයට වැඩෙන්නේ. ඉතින් ඒකෙදි කියනවා පාත්‍රය අරගෙන උදේවරුේ ගමට වඩිනවා මහා කරුණාවෙන් ලෝකයාට හිතසුව පිණිස පාත්‍රය පිරවගත්ත පස්සේ මහා ප්‍රත්‍යාවෙන් ආපහු කැලේට යනවා. කරුණාය උපගමනං පඤ්ඤාය අපගමනං කියලා දිගටම විස්තර කරනවා කැලේ ඇසුරු කරන ප්‍රඥාව වඩන්න ගමට යන්නේ හිතානුකම්පාව වෙනස මේ දෙකේ වෙනස දන්නේ නැහැ ප්‍රමාණි දන්නේ නැති වුණොත් එතනම ගමේ වසන්ඳ හිටියොත් එතකොට හරි විහිස කරකටක් ඉතින් මේ දෙක ගලපගත්ත නිසා ਸਰවචනසේ අනික් නායක වගේ අකාලේ වෙඩි කෑවෙත් නැහැ මොකොත් නැහැ ස්වභාවික මරණයකටපත් වෙන උන්වහන්සේ දන්නවා සීමාව මෙච්චරක් මිනිසුන්ට ලෝකාර්ථය වෙනස ගත කරන්න ඕන මෙච්චරක් මගේ විවේකයේ පිණිස නැත්තම් ප්‍රඥාව පිණිස ගත කරන්න ඕන කියන එක කවදාකවත් පවතින. හැම වෙලාවෙදීම දෙවැන්නේකට අවස්ථාවක් දීලත් නැහැ කාල කරන්න හදා. තමන්නාත්ම හදාගෙන විවේකෙම තමයි විවේකෙම කියලා කියන්නේ විවේකය සීමා වික්මල පාවා දීලා නැහැ. කරුණාවත් ප්‍රඥාවත් සම්බන්ධයෙන් මේ උදේවත් කරුණාවත් කටිනවා මොලේ ප්‍රඥාව ඒක සම්බන්ධයි. කියනවා නවීන විද්‍යාව හැටියට ඔය මේ මේ කොටස් වශයෙන් වෙන් කිරීමක් මේ ස්ථානගත කිරීලක් බෞද්ධ ක්‍රමයට ඇත්තේ නැහැ. නමුත් මේ දෙක සමබර වුණේ නැත්තම් ඒ ජීවිතය බොහෝ වෙහෙස කරයි. කරුණා වැඩි වෙච්ච ගමන් මේ බාහිරට දුනෝ ප්‍රඥා වැඩි වෙච්ච ගමන් තර්ක කරන ගතිය වැඩි. මේ දෙක සමබර වුණාට පස්සේ තමයි සර්වඥතාඥානයකට වගේ ඉඩ සැකසෙන්නේ දෙකේ සමබර භාවය තමයි. කොහේම හරි විසම්බර වුණොත් ඒ පැත්තකට අදිනවා. වාහනේ alignment upset ගියා වගේ පැත්තකට අදින්න පටන් ගන්නවා. අතන සල්ගණකී කුත්‍යගෙන සත්‍යයව ඒක පුරාණ අන්නයට ධර්ම අර්ථයෙන් ධර්මයෙන් අවවාදයෙන් පුළුවන් සත්‍යයක් තියෙනවා කියන ගැනීමක් තියෙනවා කාරණා. යෙන්න ඕනද කියලා. ඒ පුද්ගලයා එහෙම වග වෙන්නේ නැහැ. නමුත් ඉතින් අර ඇසුරේදී බොහෝ දෙනෙක් එහෙම පිළි අරගැනීමක් තියෙනවා. නමුත් ඒ කල්යාණ මිත්‍යා එහෙම මේ අනුන් සඳහා උපදෙස් දීමේ සැදී පැහැදී ඉන්නේ නැහැ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රය කියන වචනේ සාමාන්‍ය විහාර සාහිත්‍ය හැම අවස්ථාවකම සාමාන්‍යයෙන් උඩත් අපමයි කල්යාණ මිත්‍රය කියන කෙනෙකුට කියනවා. ඒක වැරදි විදිහට මම දැන් පාවිච්චි කරනවා. ඔකේ ඒතරම මට පුළුවන් තව කෙනෙක් බෙල්ල මේ මයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. ඒකෙන් ඉතින් ලෝකෙ පිළිගන්න ඕන කමක් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේදී ඒක පුද්ගලකට ප්‍රසාදයක් පහළලා තියෙනවා. ගරු භාවනීය ගෞරව සම්ප්‍රයුක්ත ගතියකින් තමයි කතා කරන්නේ. නමුත් කල්යාණ මිත්‍යා කියලා අපි ඔය මේ සාධනික ව්‍යවහාරයෙන් සඳහන් කරන්නේ තමන්ට මේ සීලේ සමාධිය ප්‍රඥාවෙන් තමන්ට ඉහළට වෙලා ඉඳගෙන පූර්වාදර්ශයක් සලසන අවශ්‍ය වුණොත් මේ යමක් දැනගන්න පුළුවන් පුද්ගලයා තමයි. අර ඒකේ සංස්කෘතියේ තියෙන අක්‍රෝධ මාර්ගෝග්‍ය ජිතේන්ද්‍රියත්තා කරුණා දයා සර්ව ජනප්‍රියත්තා. කියන්නේ අක්‍රෝධය අක්‍රෝධ කරන කෙනෙක් වෙන්න බෑ ආරෝග්‍ය සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. අක්‍රෝධ මාර්ගෝග්‍ය ජිතේන්ද්‍රියත්තා තමන්ගේ ඉඳුරන් දිනන ලද ඉඳුරන් සහිත ඒ කියන්නේ ඉන්දිය සංවරයේ තියෙන්න ඕනේ දයා ක්ෂමා ਸਰව ජනප්‍රියත්න කර්ම දයාව ක්ෂමා සමාව දයන්ති අනුකම්පා විවසන සුගතිය ਸਰව ජනප්‍රියත්නම් හිත අහිතවත් කෙනාටයි හිතවත් කෙනාටයි කාටත් ජනප්‍රියතාවය තියෙන්න ඕනේ ඒව තමයි මේ ප්‍රඥාවන්තයාගේ දස ලක්ෂණ කියලා පෙන්නනවා සංස්කෘතේ අපේකේ තියෙන්නේ මේ පියෝච ගරු භාවනියෝච කියන එක ඒ ගුණ ටිකෙත් අරිට බොහෝම සමාන ලයිස්වක් තමයි තියෙන්නේ. සර්වඥ භාෂිත. සතර බ්‍රහ්මවිහරණයක මේ ගමන කොච්චර දුරට යන්නද කොතනින් දෙකන්නේ ඒකට හොඳ උපමාවක් ඒමයි තමයි ත්‍රිපිටකයේම තියෙන උපමාවක් මේ ළඟදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉලි කරලා තිබුණා. සතර බ්‍රහ්ම විහරණයේදී දරුවෙක් සහ මවක් අතර තියෙන සම්බන්ධතාවයේදී ඒ ත්‍රිපිටකයේ මේ මේ අටුවාචාරින් වහන්සලා පෙන්වපු එකක් මේක විස්තර කරලා තිබුණා දරුවා පුංචි කාලේ යමක් කමක් කරගන්න බැරි ඔඩොක්කේ උඩු බැල්ලෙන් ඉන්න කාලේ මෛත්‍රී වඩනවා ඒ කියන්නේ මාතා යතා නියම් පුත්තා ඊට පස්සේ දරුවා ලෙඩ වෙනකොට තල්ල කඩා ගන්නවා කන්නට බිම යන ගන්නවා වයසක් එනවනේ එතකොට කරුණාවෙන් බලනවා දුකටපත් වෙච්ච කෙනා ගොඩ ගැනීමට ඒ දරුවට තේරෙන්නේ නැහැ ගින්දරටත් දාන්න හොඳ නැහැ මොනවාක්වත් එන්නේ වත දානකොට කරනවා ඊට පස්සේ ඒ දරුවා දැටි මහත් වෙලා යාට ලිංගිකකම් පහළ වෙලා වැඩිමල් තත්ත්වයටපත් වෙනකොට ඒ දරුවා කෙල්ලෙක් නම් කොල්ලෙක් ගැන අපේක්ෂා කරනවා කොල්ලෙක් නම් කෙල්ලෙක් ගැන අපේක්ෂා කරනවා එතකොට අම්මට තියෙන බැඳියාව අඩු කරනවා මේ දෙක අතර පොඩි පරාකාරී දරුවගේ මනාපෙනේ කියලා එක මුදිතාවයි ඊට පස්සේ ඒ දරුවා ඒ පෞල් ජීවිතයටපත් වෙලා දරුවන්ගේ දරුව වෙනකොට අම්මා හිතන්න ගත්තොත් අනේ මේ දරුවන්ගේ මම බලාපොරොත්තු වෙන මෙහෙම මෙහෙම සැපක්. ඒ වුණාට උන් දරුවා හමුනාට පස්සේ උන්ගේ වැඩ බලා ගන්න මං ගැන බලන්නේ නැහැ කියලා. ඒකට අම්මට ශෝක වෙන්න නිසා එතින්ද උපේක්ෂා කරන්න කියනවා. ඉතින් එහෙම තමයි ඉතින් යාගේ දරුවෝ යා ගැන බලා ඉන්නවා මං අපේක්ෂා වෙනවා කියලා. අනේ වගේ දරුවෙක් හදන අම්මා දෙමාපියෝ දරුවගේ වර්ධනයත් එක්ක කරුණා මුදිතා නෑ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යෙදෙන හැටි. ඒක භාවනා ජීවිතය ගන්නකොට මෛත්‍රිය කියලා කියන්නේ පරසත්තාන හිතානුභව ලක්කන මෙත්තා. අන්සතුන් කෙරේ හිතානුකම්පාව. හිතසුව සලසන ගතිය ඒ මිනිස්සු විතරක් නෙවෙයි කාවුරු කෙරේ හිතසුව සලසන ගතිය තමයි මෛත්‍රිය කියලා කියන්නේ ඒක වෛරය අනිත් පැත්ත. දානයක් දෙනකොටත් අපි ඒ ධානය වන්දන කෙනාට බඩගිනි දුක නැවේවා නිවේවා විපාසක දුක් නැවේවා කියලා බණක් කියලා දෙනකොටත් දැනුම ලැබේවා. එහෙම නැත්නම් බෙහෙතක් දෙනකොටත් ලෙඩසුව වේවා කියන අදහස තමයි දෙන්නේ. ඊට පස්සේ ඒක සත්ව วิ ශේ පැතිරිච්ච දෙයක් තමයි කරුණාව. මෛත්‍රිය. ඒ කරුණාව කියලා කියන්නේ දුක්ඛිත සත්‍ය ආරමුණු කරලා කරන දෙයක්. දුක්ඛිත සත්‍යය දකිනකොට ඇති වෙන කම්පාවට අනු යන කම්පාවට තමයි අනුකම්පාව කියන්නේ අනුකම්පාව තමයි කරුණාව. එයා බල ඒ දේ දකිනකොට නිකන් ඉන්න බෑ. වතුර ගහගෙන යන කවුරු හරි දකිනකොට අත දාලා ගොඩ ගන්න හිතෙනවා. එහෙම නැත්නම් පෙළෙන කෙනෙක් දකිනකොට තමන් ළඟ දෙන්න පුළුවන්කමක් තියෙන දින එකට කරුණාව කියනවා. මුදිතාව කියලා කියන්නේ යා දැන් සුඛිත මුදිත වෙලා ඉන්නවා ඊර්ෂ්‍යානු කරිනවා. රච දැනටමත් යම් කිසි තැනකටපත් වෙලා ඉන්නවා. ඉතින් අපි ඒකට ඊර්ෂ්‍යානු කර ඉන්න එක මුදිතාවයි. මේ දෙකම මේ කියන කර්ණ මෙත්තාවෙන් හෝ කරුණාවෙන් හෝ මුදිතාවෙන් යම් කිසි ප්‍රශ්නයක් විසඳන්න බැරි නම් එතෙන්දී උපේක්ෂා වෙන්න කියලා කියනවා කම්මසකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කියලා. ඉතින් මම කරුණාවෙන් බැලුවා මෛත්‍රියෙන් බැලුවා බෑ ඒ සීමාව ඉක්මවලා කරුණාවෙන් බැලුවා ඒ සීමාව ඉක්මවලා මුදිතාවෙන් බැලුවා එහෙනම් උපේක්ෂා වෙනවා වෙච්ච දෙයට ඉන්න තේරදු නොකරන්නද කියලා. එතකොට උපේක්ෂාව තමයි පිළිහිට කරගන්නේ කර්මානුරූප වෙයි යමක් යා කරනවා නම් ඊයනෝ කර්ම සැලසෙයි. සීල් දෙනාටම මේ ඥාතියා වෙන්නේ සරණ වෙන්නේ මේ තමන් කළ කර්මයේ කිය වැඩේ බාර දෙන පැත්තට. ඒක නිසා මේ සංඛාර උපේක්ෂාවට යනකොට සංස්කාර පිළිබඳ වුණත් මොන්නම විදිහේ දැවෙන තැවෙන ප්‍රශ්නයක් ආවත් ඒවා සියල්ල කෙරේ උපේක්ෂා වීමට ඒ භක්ම විහර උපේක්ෂාව නෙවෙයි එතන තියෙන සංඛාර උපේක්ෂාලික විපස්සනාමය නැතර භක්ම විහර උපේක්ෂාව වගේ එකක් තමයි එතන කරන්නේ මේ දේ මම කළ යුතුමයි කියලා හැඟෙනවා ඔක් කෙරුවට අහන්නේ ඒක හරියන්නේ නැහැ උපේක්ෂා වෙලා නිකන් නිසා ඒක මේ ආධ්‍යාත්මික ජීවිතෙත් මේ පළක් පිළිවෙලක් තියෙනවා කරුණාවෙන් වැඩ කරනවා. මෛත්‍රියෙන් බලනවා, බැන්නම් කරුණාවෙන් බලනවා. ඒක සුපේක්ෂාව. මුදිතා වෙලා බැන්නම් උපේක්ෂා වෙලා නිකන්. ඒක මේ අර ඉස්සලා කියපු විදිහට දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධේ, ගුරුවරයෙක් සහ ගෝලයන් අතර තියෙන සම්බන්ධේ කොයි එකේදිත් මේ අර උපේක්ෂාවෙන් තමයි වැඩේ නිම වෙන්නේ. chapter close. වැඩේ ඉවර කරන් තියෙන උපේක්ෂාවෙන් තමයි. හැබැයි මුලින් ගත්තොත් මෛත්‍රී කළ යුතු වෙලාවේදී කරන උපේක්ෂාව ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව. කරාරින උපේක්ෂාව. කරුණාවන්ත යුතු වෙලාවේදී කරන උපේක්ෂාවක් කරාරින උපේක්ෂාවක්. මුදිතාවේදී බල්ලා ඊර්ෂ්‍යා නොකර ඉන්න වෙලාවේදී තානෑ උපේක්ෂා වෙනවා කියලා බෑ. වෙලාවේ මුදිතාවේදී ඒ සතුට ප්‍රකාශ කරන්න. ඒවා අඥාන උපේක්ෂා වෙනවා. මේ බැරිම තැන මොනම දෙයකින් තහ නැති වෙනවාට කරන උපේක්ෂාව තමයි ප්‍රඥාවන්ත උපේක්ෂාව කියලා භ්‍රමවිහාර උපේක්ෂාව කියලා මතක කරලා තියෙනවා. අපි වගේ වෙන උපේක්ෂා අපි වලට එන උපේක්ෂා අපිට එන වගේ තියෙනවා. සත්‍යතා සූත්‍රයෙන් සති උපත්ත සූත්‍රය කියලා බලන්න. බුද්ධංග ධර්ම වල සති බුද්ධංගේ මුලට යන අවසානයේ උපේක්ෂා. ඒ සතියේ තියෙන උපේක්ෂාවේ ලක්ෂණ ගොඩක් පටන් ගන්නකොටම සියලු දේ කෙරෙහි සම ආකාරයෙන් බලන්න පැමිණිච්ච විදිය පැමිණිච්ච ආකාරයෙන් බලන්න හැඩවැඩ කරන්න යන්න එපා. ඒ වගේම ප්‍රතික්‍රියා කරන්න එපා. මේක මගේ කියා ගන්න එපා. ඒක උපේක්ෂා ගුණ තමයි. හැබැයි සත්‍යයටයි අඳුල්ලා දීලා තියෙන්නේ. මේ සත්‍ය වඩනකොට තමන්ට ද්වේෂයක් ආවත් ඒකට ද්වේෂ කරන්න යන්න එපා. ද්වේෂ වශයෙන් අඳුරා ගන්න. රාගයක් ආවත් රාගෙට වෛර කරන්න එපා. ඒක අඳුරා ගන්න. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. ඒව කෙරේ සම choiceless awareness කියන එක. සමසිතින් බලන එක උපේක්ෂ සතියටලා අඳුන්නා දුන්නට උපේක්ෂාවට අයිති ගුණ ටිකක් තමයි එතන තියෙන්නේ. චතුත් අධ්‍යාහණයට යනකොට සත්‍ය උපේක්ෂා නෑ චතුත් අධ්‍යාහණය සුඛ උපේක්ෂා දෙක තියෙන්නේ. ඉතින් ඒකෙදිත් ඒ ඒ ධානා මට්ටමේදී උපේක්ෂාව ආවේ නැත්තම් ධාන વિશે උපේක්ෂාවේ නැත්තම් ඒ ඒ සමාධියට සම්මා සමාධි කියන්නේ බුදුරජාණන් කියන්නේ චතුත්ථ ධානෝ සත්‍ය උපේක්ඛා සති පාරිශුද්ධින් කියලා. චතුත්ථ ධාන සමාධිය ආවම ඒකේ උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඒක විපස්සනාට හරවන්න පුළුවන්. සතියෙන් ආඩ්‍ය නම් මේක මේ උපකරණයක් විතරයි මේක කෙලවර නෙවෙයි කියලා ඒක පිළිබඳ වැඩි මේ ආඩම්බර වෙන්න යන්නේ. ඒක මේ විදර්ශනාට පාදක කරගන්න පුළුවන්. එහෙම පාදක කරගන්න බැරි වෙන්නේ සති උපේක්ෂාවෙන් ආදී නොවිච්ච චතුත් අධ්‍යාය. සමාධි ධ්‍යාන ලබාගත්තාම දැන් සාමාන්‍ය ධ්‍යාන වල බලයෙන් යම් යම් ගුණාතිකන් ඉස්සරහ ඒ ධ්‍යාන தත්ත්වය ආවදන් ආසියාවේ වගේ වනතුන් වගේ ඒක වර්තමානයේ ලබන ධ්‍යාන මුලින් බොහෝ අවස්ථාවලදී අර ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වගේ ධ්‍යාන මට්ටමට එන ස්වභාවයද එහෙම නැත්නම් සාමාන්‍ය සිතේ දිනුවක් කරගෙන යනවා. ඒක සාමාන්‍ය ඵල සූත්‍රය වගේ තවත් දීගනිකාය සූත්‍රයක් තියෙනවා. ඒකෙදී 1 2 3 4 වශයෙන් සිත රූප ධ්‍යාන වඩලා අරූප ධ්‍යානත් වඩලා ඒ ධ්‍යාන වශී කිරීමක් තියෙනවා 64 ආකාරයකට. 1 2 3 4 ධ්‍යාන හතරයි ඊට පස්සේ ඒකේ ආනපන ගත්තොත් ආනපන 1 2 3 4 ඊට පස්සේ ආරූප ධ්‍යාන හතරයි ආනාපානය ආලෝක කසිනිය හෝදාත කසිනිය නීල පීත අවකාශ මේ පැත්තේ අරමුණු 8යි මේ පැත්තට 8යි 64ක් තියෙනවා ඒ 64 පුහුණු කරන්න ඕනේ ධ්‍යාන වශීතාවයක් කරනවා එක පැයකදී එක එක ධ්‍යානයට ආනපන 1 2 3 4 ඊට පස්සේ අරූප ධ්‍යාන ඊට පස්සේ ආපෝ කසිනේ අරගෙන ඒ අට තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආදි වශයෙන් යන එක එක එක එක එක එක වඩ වඩ වඩ යන යන විනාඩි 64ක් ඇතුළත ධ්‍යාන 64 වඩන්න ඊට පස්සේ විනාඩි භාගේ භාගේ දාලා විනාඩි 32ක් ඇතුළත කරන්න. ඉතින් අන්තිම එක විනාඩියක් ඇතුළත 64ම කරන්න වගේ කරලා මේක සම්පූර්ණ උඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ අඹා ගන්න කියනවා. හොඳට ඕන විදිහට කර්මන්නේ කරගන්න. අනේම කර්මන්නේ කරගෙන ඉවර වෙලා අදිෂ්ඨාන කිරීමක් විතරයි කරන්න කියලා තියෙන්නේ මට මේ දිබ්බ චක්ඥාන ලැබෙවා, දිබ්බ සෝත ඥාන ලැබෙවා කියලා. අදිෂ්ඨාන කරනකොට පෙර කරපු ඒ උපනිෂේ සම්පත්තිත් එක්ක ලැබෙනවා කියලා. එහෙම නැත්නම් වෙනමම දිබ්බ චක්කු ඥාන ලැබෙද්දී කළ යුතු වෙනමම ක්‍රියාභාරකයක් පෙන්වන්නේ. ඔක්කොම කරන් තියෙන අරහ මේ ධ්‍යාන 8යි අරමුණු 8යි ධ්‍යාන 8යි 64යි 64 මේ වශී කිරීම තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරනකොට අර හුඟක් වෙලාවට පෙර තිබුණු උපනිෂේ සම්පත් වල හැටියට ඒ ධ්‍යාන පහළ වෙනවා. එතකොට අරවට කියන අභිඥා කියලා මේවට කියන්නේ ධ්‍යාන කියලා. ඊට අමතරව අභිභායතන කියන නම පාවිච්චි කරනවා ධ්‍යාන කියන නම පාවිච්චි කරනවා අභිඥා කියන පද පාවිච්චි කරනවා තවත් එක පදයක් තියෙනවා සකුල්දායි සූත්‍රයේදී ඒ ඔක්කොම සාමාන්‍ය අපි ධ්‍යාන කියන තනි නමකට දාලා තියෙනවා නමුත් විශේෂ කරලා බලනකොට අභිඥා අභිභායතන ධ්‍යාන මේවා පොඩි පොඩි සියුම් අර්ථ ભેද තියෙනවා අභිඥා කියනකොට තමයි මේ එක්සෝ සෙන්සරි පර්සෙප්ෂන් එහෙම නැත්නම් දිබ්බ චක්කු දිබ්බ සෝත ඒ වගේ විශේෂ ඥාන වලට යනකොට අභිඥා කියන නම තමයි මුගක් වෙලාට පුදුටික සඳහන් කරන්නේ. සමතිකම් කියන්නේ ආලෝකයේ තුලට ඇතුල් වෙන්නේ කීවුම් ධානය වගේ. කියන්නේ ආලෝකය කියන එක ඒ තරම්ම ස්ථිරව පැවතිය යුතුම දෙයක් නෙවෙයි. විවිධ පැති වලට පේනවා. ඒක විස්තර කරනකොට අටුවාචාර්යන් වහන්සේලා විශේෂ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කියනවා ආලෝක නෙවෙයි සමානට කළුවට කපුවට වගේ අන්ධකාර ලැබ වෙන්න පුළුවන්. නිමිත්ත ආලෝකම විය යුතු නැහැ. මම ඉතිසෙන්ස් දැන් මම දන්නේ කියන ආලෝක ඥානෙට ගිහිල්ලා ඒකෙන් ගැලවෙනවා. මේ යයි ඉතරමයි කරන්නේ. ඒක එන්නේ දෙවෙනි ඥානෙ පස්සේද? නෑ ඔය කියන්නේ ආලෝක කසිනේ කියන්නේ. නෑ ඒක කරේ ඥානපන්සතිය. උපවාස ගන්නවා නම් කිව්වොත් නම් එයාට ඉස්සෙල්ලා ආලෝක කලින් දැක්කයි කිව්වා ඊට පස්සේ ඒ කියනකොට මට මතකයි අපි ඒ ඉතියේ කෙනෙක් සුදුරන් වෙයිලෙන් වෙලා කිව්වා ඒකයි දැන් ඉපදිලා පස්සේ ඒක එයා වහයලා දැන් ඒක නෑ ඒකට වෙලා ඉන්නවා කියන්න බෑ මොකද ධ්‍යානයේ පවතින වෙලාවෙනේ ඒකට සමාධිය අනික් වෙලාවෙ එළියට එනවනේ ඒක නිසා මේ ඒක වුණත් බොහෝ කාලයක් ඉන්නකොට මේ දිනදා ජීවිතය යන ගැටුම් එක ඒක වශීභාවයෙන් කාන්දම්බ ගතිය, නිකාන්ති ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා අල්ලත හැකි. සමහර වෙලාවට දිනදා ජීවිතයේ මේ සාමාන්‍ය විශ්වම දේවල් එක ගැටෙනකොට ඒ ධ්‍යානවල දුර්වල වීමක් වෙන්න පටන් අර ගන්නවා. සමහරට තීව්‍ර වීමක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පුද්ගලයා මේ தත්ත්වයටදී ජීවිතක්ෂේරපත් උනොත් තමයි ඒකෙන් තීන්දුව වෙන්නේ. එහෙම නැතුව කාලානුරූපව යනකොට කොයි අතරේයිද කියලා කියන්න බෑ. ඒක එයාගේ මන අපේ. ඒක ඒක ඒක මේ අපි සාමාන්‍ය ධානාලෝකේ නෙවෙයි කොයි එක හරි අල්ලගත්තොත් අල්ලගත්ත දන අහුවෙනවා. ඒ ධානයක්ම වෙන්න ඕනේ නෑ ඒකේ. ඒක ඉතින් ඒ පුද්ගලයා කියන සති උපේක්ෂාවෙන් උපේක්ෂා දෙකෙන් පන්නේ නොලැබිච්ච ගතිය නෙමෙයි පෙන්වන්නේ. සතිය සහ උපේක්ෂාවෙන් සති උපේක්ෂා ටිකින් තෙද ගැන්විලා නැහැ. පන්නරේ ජීවිලා නැහැ. ඉතින් ඒක මේ යනකොට ඕන වෙලාවක යාට ඒ ඥාන පහළ වෙන්න ඉඩ තියෙනවා. දන්නවනම් අසුරු කරනවා නම් නිවැරදි අවබෝධය නිවැරදි පුද්ගලියෝ පහළ වෙන්න ඉඩ තියෙනවා. දැන් මම ඉන්නේ මේක අතහැරියට තව එකක් අල්ලගෙන කියලා. ඒකට ඉතින් ඒක අවස්ථා විවෘතයි. ඒ අඳුරුණක් ආයක ආලෝක කරගන්න ක්‍රමයක් මේ නැකසත් තියෙනවා ඒ අඳුර ගියාම බලාගෙන ඉන්නකොට ආලෝකයක් ආලෝක මතේ එනවා ඒක මහා ඝන අන්ධකාරය කියන එක කැලේකට ගියාම ඉලියක් නැත්තම් බපාල අඳුර දිහා බලා ඉන්නකොට අර ඒක දිහා බලා ඉන්නකොට දස්වල ඡායාව වගේ තියෙනවා ඊපස්සේ කණු වගේ ඉන්නේ තියෙනවා පස්සේ තමයි යන්නේ ආලෝකයක් මතේ එනවා මේ ආලෝකයේ ඔක්සස් කරේ ඒක ඒක තමයි මම කිව්වේ එහෙම උගදෙනෙක් එහෙම කතා කරද්දී ඒක විය යුතු නැති බවයි මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන තමන් ඉඳ ගන්නකොට තියෙන සංඥාවේ හැටියට ආලෝක වෙනට අන්ධකාරය වුණත් පේන්න ඉඩ තියෙනවා මේ නිමිත්තක් වෙන කපුයට වගේ කියන එක එහෙම සඳහන් කරලා තියෙනවා කපුයට කියලා කියන්නේ හොඳටම කළු පාටනේ ඒ වගේ එකක් නිමිත්තක් වුණත් එන්න පුළුවන් ඒ ආලෝකයම විය යුතු නැහැ ඒක එකම සටහනක් එකම ආකාරයක් වෙනවනම් ඒක ඇලීමක් ඒක හිටක් ගැහිල්ලක් නතර වීමක් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොයි මේක ආවත් තමයි තේරෙනවා නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත නීවරණයෙන් තොර වෙලා අර පඳුරුලන් පඳුරවස ඇවිදපු මනුස්සයාට කලෙලියක් හම්බුනා වගේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවනම් ඒක තමයි අපි ඉති මෂි කරනවා ඒ කියන්නේ ධ්‍යාන ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ඒ ආලෝක ඇතිවීමේදී මුලින් දුඹුරු පාට වගේ වෙලා පස්සේ කහ පාට වෙලා සුදු පාට වෙනවා වගේ පරිණාමයක් තමයි සාමාන්‍ය සම්මතානුකූලව විස්තර කරන්නේ. ඒ මේ අන්ධකාර පටන් අර ගන්නකොට නීවරණ කැපෙනකොට මේන්නේ අඳු සුදු ආලෝකයක්. ඊට පස්සේ කහ පාට වගේ වෙලා සුදු පාට වෙලා අන්තිමට විදුරු කැලකින් එහා පැත්ත පේනා වගේ පාර දෘශ්‍ය තත්ත්වයට වගේපත් වෙනවා. ඉතින් ඒවද අල්ලපු කියපු ගමන් කනවා කට්ටිය. ඉතින් අනිත් දවසේ කියලා බලාගෙන ඉන්න දూరు පාට. ඊට පස්සේ කහ පාට. ඊට පස්සේ සුදු පාට. ආ දැන් ඇවිල්ලා කියන දැන් ඉතින් මේක පළවෙනි තියන්නද කියලා. ඒක දන්නේ නැහැ. හැම වෙලාවෙම පටන් අරගන්නේ අපි නීවරණයන්ගෙන් ඊට පස්සේ කැපිලා කැපිලා යනකොට මේ පරිවර්තනයක් වෙනවා. ඉතින් මේ පරිවර්තන එක සැරයක් බලලා ඒ පොතේ තිබුණාට හරියන්නේ ඒක දහස්වර කරලා සමහරට තද්ද බල ආලෝකයේදලා අන්ධකාරයට යන වෙලාවලුත් වෙනවා. අන්ධකාරේ ඉඳලා ආලෝකයට ඇනලා තිනවා. ඒක Tamange අර හරක කීකරු වෙනකම් නාසන් හොදාගෙන වැඩ අරගෙන තමයි කරන්න පුළුවන්. එක සැරයක් වුණාට ඒකෙන් එච්චර ලොකු පණිවිඩයක් නැහැ. හැබැයි පණිවිඩ එකක් තියෙනවා. ඉතින් මේ ආත්මේ භාවනා කළ ප්‍රතිඵල තියෙන බව කියනවා. වශී වෙලා නැහැ. Tamange අතට අතට ඇවිල්ලා නැත්නම් සාක්ෂාත් කරන්නේ වීම වෙලා නැත්නම්. සංඥාවත් සංඥා පිළිබඳව ඒක එක ස්වභාව තමයි මේ පෙන්වන්නේ. සමහරලාට මිනිස්සු රූපේනවා කෑලි වශයෙන්. අතපය කෑලි වශයෙන් සමහරලාට ගංගායලතල වගේ පේනවා. සමහරට සමනල්ලු වගේ පේනවා. සමහරට මුතුමාල තරුවෙලි විවිධ දේවල් ඒක අර ඉඳ ගන්නකොට තියෙන සංඥාව කියන එක තමයි මේ ඒක සුද්ධ කරනකොට මේ පාවොක්සයිඩෝ පොතේ ලියලා තිබුණේ ඉඳ ගමන් ඉඳගන්නේ හැමදාම එකම සංඥාවෙන් නෙවෙයිනේ. පරියන්කට ඉඳගන්නේ ඉඳ ගන්නකොට තිබුණ එක තමයි ඒ එතන ඉස්සර වෙන්නේ කියලා. විපස්සනා විදි තමයි ඒක සංඥා වශයෙන් වේවා වේදනා වශයෙන් වේවා රූප වශයෙන් වේවා කොයි දියාවත් මේවා මේ පෙරලෙන දේක එක ජවනිකාවක් විතරයි මේකකවත් නිමිති ගන්න දෙයක්වත් අනිමිත්ත පණිදි ගන්න දෙයක්වත් මේකේ හරපද්ධතියක්වත් නැහැ. මේවා ශූන්‍ය දේවල්. නිකන් හරියට මේ පොඩ්ඩම පෙන බුබුලු හරි ගසන්නේ. බබල් ගමස් කනකොට ඉන්නේ. එහෙම නැත්නම් මේ පෙන ඒ පෙන බුබුලු ටිකක් වගේ තියෙන්නේ. ඉතින් ඒක අල්ලගෙන මාලිගා හදන්න හදනවා වගේ නිකන් ලෙගෝ සෙට් එකක් ගන්න ඒකේ හදපු මොඩල් එක අල්ලගෙන ඒකම තියාගෙන ඉන්න හදනවා වගේ එකක්. මේකේ ලෙගෝ සෙට් එක කඩන්න ඕනේ ආයෙ හදන්න. ආයෙ කඩන්න ඕනේ ආයෙ හදන්න. ලෙගෝ සෙට් කියන්නේ එහෙම එකක්. ඕනේ මොඩල් එකක් ගන්න. ඉතින් ඒක අර ආධුනික කාලේ තමයි ඔය සිලිලාරේ තියෙන්නේ. පස්සට ගියාට පස්සේ අපි නිකන් වාහනයක් එලවන්න දන්නේ නැති කෙනා ෆස්ට් ගියර් එක, සෙකන්ඩ් ගියර් එක, තර්ඩ් එක, টොප් එක කිව්වහම ඉතින් මා විශාල රටාවක් නේ ඕකේ. හැමදාම කාර් එලවන්න හදනකොට කොයි වෙලාවෙ ෆස්ට් එකට යනවද, টොප් එකට යනවද කියලා දන්නේ නැති මට්ටමට එනවනේ. ඒ වගේ තමයි මේ ධ්‍යානවලත් වැඩි. නිතර පුරුදු කරනකොට ඒක මහා ලොකු දෙයක්වත් මනුස්ස හිතට අරුමයක්වත් නෙවෙයි. එලි කරගන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. මේ හැකියාවක් මට තියෙනවයි කියලා. උනාට පස්සේ ඒක ඉතින් සාමාන්‍ය සෙකන්ඩ් නේචර් එක වෙනවා. ඒක ඉච්ඡත්‍යක් නෑ. එහෙම. ඒ ඒ නිසා තමයි ඒකට පෙළඹෙන්නේ ඒක සූද්ධ කරගත්තොත් හොඳයි කියලා හිතන්නේ. මොකද එතකොට ස්ක්‍රීන් එක පිරිසිදුනේ. ඩ්‍රයිවිං කරගන්න ලේසි. පිටපස්සේ අතුල් පැත්තේ මිස්ට් එක බැඳිලා නෑ. පේනවා. නිසා දේශනා සඳහන් වෙලා තියෙන සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති හිත සමාහිත වුණාට පස්සේ ඇති දේ ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සමාධිය එහෙම නැත්නම් මේ සමාහිත භාවය ආධ්‍යාත්මයේ තාම වැදගත් තැනක්. නමුත් ඒක මේ ගයක් හදනකොට ගහන පලංචි වගේ. ඥානද සංදී පලංචි වල පදිංචි වෙන්න ගන්න බයි. ඒවා මේ semi permanent structure එකක් ඔකේ තියෙන්නේ. ඒවා හදන්නේ ඒ ගේ හදා ගන්න අනිත් එක ගේ හදාගෙන යනකොට පලංචි හරි අජුවට ඉන්නවා. ගෙලෙවි නැත්තම් ගේ ලස්සන එන්නේ නැහැ. මේ වෙලාවට ගලවන්න ඕනේ. ගලවට පස්සෙ තමයි ගේ මතුවෙන්නේ. මේ කියන ස්වභාව මතුවේ. ඉතින් ආයතරයක් තින්ද ගන්නකොත් ආයෙත් පලංචි අටවන්න වෙනවා. මේ වෙලාවට තියාගන්න ඕනේ ඒක. එනම් භාවනා කරලා හොඳක් වෙන්නේ කියන්නේ සිහිය නිරස් වුණාම දැන් සම්පූර්ණ මාර්ගය වගේ වෙනම මාර්ගයක් තියෙනවා. එතකොට එහෙම තත්ත්වයක් ඒ කියන්නේ භාවනාව අතරතුරදී දකින්න දේක ආසාවිලා යන නිසා කියන අදහසින් සමානව තියෙනවා. ඒක එකක්. ඒ කියන්නේ ඒ දැන් සමාධියකට සම වෙනාම අයිතිව ලබන්න දී පේනවන වෙනස් වීමද. ඒකට ඒ පේන එක Taman දකින්න එකට අවධානය යොමු කරලා භාවනාව අමතක කරලා ඒක ඔස්සේ යාම නිසා ඇතිවෙනවා. ඒ විපල්ලාස ඇති වෙනවා. ඒවා රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම මේ මනුස්සයා නිවනටද යන්නේ නැද්ද කියන්න ලනු දෙනවා. සීනි බෝල දෙනවා. ඒක කෑවොත් දිගට මෙතන කරකව කරකව ඉන්නවා. මම ඊළඟ විද්‍යාවේ ඉන්නේ කියලා අර එක්කනේ භාවනාවට පැතිසීම කැමතියා. මානවය දෙවිලයි කියන්නේ ගන්දුවේ මේ මධ්‍යා දුමුතු මිනිස්සුන්ට සිටියනට මේ සිටිය නැවතිලා. අන්තිමේදී යාට මේ ඔය කුමරි මනස වෙනස් වුණා අපි සිවිල් එක බැඳලා ගිනා. බැඳලා ගිනායේ තරමටම ධර්ම විදියට වුණා ඒක වතා. ඒකේ වාර්තුවට කියනවා මොකද වාර්තුවට ධර්මා විතරයි. කවුදා වෙනකොට අර ගේට් වලින් ඉන්වෙස්ට්මන්ට් වලින් අරගෙන තිබු ප්‍රකෘති තාක්ෂණවල කියලා. පිස්සු නෙවෙයි. ඊට පස්සේ දොස්තර මහත්තයා එයාට භාවනාවට යන්න එපා කියන මම මම මට ඒක කියලා පොඩි දීලා වාද කරලා මිනිහ හැන්දේ යවන්න එපා මනස වෙනස් වෙනවා කියලා. ආයෙ නැවතම තාමත් ඒ අමතක වුණාට පස්සේ අවුරුද්දකින් ඉඳලා පස්සේ ඉඳලා පස්සේ ආයෙම ගියා. ඊට පස්සේ ඒත් ඒ විදිහටම මේ තදටම ගිහිල්ලා මේ මේ වෙනස් වෙලා එයාව ඉතින් නතර කරලා යනවා භාවනාව. මම දැන් මානසිකව කරගෙන බොහොම හොඳට ඉන්නවා. ඒ කියන්නේ මේ මේ උගාකලාට සමතේ පැත්තෙන් තමයි ඒක වෙන්නේ. විපස්සනා කරනකොටත් ඇවිස්සෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇවිස්සෙනවා. ඒක දවසින් පැයෙන් දෙකෙන් වෙනස්. ඒ පිස් සම්පූර්ණ අය මොන කාටවත් දාවන්න බැරි මට්ටමට වෙනවා. ඇඟේ ලස්සන පිස්සු පුදුම චරිතයක් වුණා. හැබැයි අර අනිත් දෙහෙත් ඇති අරගෙන හොඳ කරගන්න පිස්සු රෝගයක් නෙවෙයි එන්නේ. ඒක පාට. ඒක උදතර ඒ කියන්නේ ලංකාවේදී මේ වගේ කට්ටියට ආරස්සාවක් තියෙනවා. මොකද වෛද්‍යවරු දන්නවනේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඒ මේ අචාන් රාම්කට මතකයි කියනවා එක තැන එක්කෙනෙකුට මේ විමර්ශය භාවනා කරගෙන ඉන්නකොට මේ හાર્ට් එක හිටලා ඊට පස්සේ ගිහිල්ලා පැය ගාණක් යනකම් තීරණ ඉන්නකොට ඒ දොස්තර දැනගෙන ඉඳලා තියෙනවා මේ භාවනාවෙන් ඇතිවෙච්ච සීතලක් මිසක්කා يعني ක්‍රියා නතර වීමක් මිසක මොනවත් වෙලා නැහැ කියලා ඉබේම ගොඩාවට පස්සේ දොස්තර හොඳ වෙලාවට heart එක විවෘත කළා අනමන මොනවක්වත් කරලා නැහැ මේ භාවනාවෙන් මේ නිද්‍රාවකට නිද්‍රාවටපත් වෙලා වගේ කියලා. ඉතින් වෙන කෙනෙක් නම් හිතන්නේ කො මැරිලායි කියලා. එහෙම නැත්නම් ඇල්කොහොල් ඉෆෙක්ට් බීලා එහෙම නැත්නම් ඩ්‍රග්ස් වල කියලා අර එහෙමයි කියලා. මොනවක්වත් නැමේ භාවනාවේ වෙන්න පුළුවන් බව දොස්තර දැනගෙන හිටපු නිසා ඉන්දියන් ડોක්ටර් කෙනෙක් එයා කියලා තියෙනවා මේ බලාගෙන ඉන්න මොනවක්වත් වෙන්නේ නැහැ ටික වෙලාවක මෙයා නැගිටිනවා. ඉතින් ඒ වගේ ලංකාව වගේ රටවල් වල ඒක වෙන්න තියෙන අවස්ථා වැඩි. මොකද පිටරටකට එහෙම ගියා නම් ඒ භාවනා ගැන අගය කරන්නේ නැති දොස්තරලා ඉන්නකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාට මේක සලකන්නේ මානසික විකෘතියක් කියලා නිසා බටහිර ලෝකයේ වෙනමම ආටිකල්ස් කීපයක්ම ලියලා තියෙනවා භාවනාවේදී ඇති වෙන තත්ත්ව සහ මානසික විකෘතිතා කියලා. ඒකෙදී මේ බෝඩර්ලයින් කියන මට්ටමට යනකම් තියෙන තත්ත්ව කීපයක් වෙනවා ඒwidetilde භාවනා කරලා කමන්නේ නැහැ. මේන් එහාට ගිය ෂිසොෆෙනික් බෝඩර්ලයින් බයිපෝලා අනිත් වගේ සීරියස් සිටුේෂන්ස් වලට කියලා භාවනා කරුවොත් වැඩි වෙනවා. කියන එක තව උග්‍ර වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට මේ පාවුකොල ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මෙයා භාවනා නෙමෙයි කරන්න තියෙන්නේ මෙයාගේ සීලය හදන්න ඕනේ. සීලේ දුර්ලභකමක් තියෙනවා. එහෙම තියෙදි භාවනා කරන්න පටන් අර ගන්නකොට තව තවත් අරක උග්‍ර වෙනවා. එහෙම නැත්නම් ඊටත් පල්ලෑමට මේ දානේ අඩුපාඩුකම් තියෙනවා. එයා ඊට පස්සේ දාන කටයුතු වල යොදවනවා. දාන කටයුතු දෙනවා වෙනුවට යා ඒ පුද්ගලයා කැමති නැහැ දාන දෙන්න. යා කියනවා දාන කියන කරුව පහතරක් මට ඕනේ භාවනාව. නැත්නම් සීලෙත් හොඳයි මට භාවනා කරන්න ඕනේ කියලා. නමුත් එයාගේ අඩුපාඩුව තියෙන්නේ දානේ හෝ සීලේ. ඒතකොට ගුරුවරයා උපක්‍රමශීලීව ඒ පුද්ගලයා පුළුවන් තරම් අර අනුන්ගේ සැප සලසන ගතිය එනතන අනුට දුක් පීඩා නොදෙන අබේ දානවල යොදවනකොට යොදවනකොට යාට මේ භාවනාව දරන්න පුළුවන් තරම් මානසිකත්වයක් හැදෙනවා. එහෙම නැත්නම් මේ පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා සරුවචාන්සේ දේශනා කර තියෙනවා මේ වැඩපිළිවෙල ප්‍රඥාවන්තයින් සඳහායි. උගෝදෙනක නිසා භාවනාවට පෙළඹෙනවා එදිනදා ජීවිතේ ප්‍රශ්න වලින් පැන යාම සඳහා. ඒ එහෙම කෙනාට මේ දානේ හරියන්නේ තියෙනවා සීලේ හරියන්නේ තියෙනවා නමුත් ඒ වගේ කෙනෙක් කෙලිම භාවනාවට පැන්නොත් හුඟක් වෙලාට අර වගේ විකෘතිත ආයත වෙනවා. ඒක නිසාම ඔය බික්කු බෝධි ආටිකල් එකක් ලියලා තියෙනවා බටහිර දැන් කෑව ඇති මේක. බටහිර දැන් දාන දෙන්න පටන් ගන්නවා. සිල් ලකින්න පටන් ගන්නවා. මොකද ඒකට කවදාකවත් දාන සීල නැහැ. සල්ලි කියලා භාවනාවට යනවා. මේ සුමාන දෙකක් පාන කරොත් මට මොනවද හම්බෙන්නේ කියලා ලියලා තියෙනවා. එච්චර තමයි. ඉතින් කියනවා ඒක මේ බුද්ධ ආගම විපස්සනා දුන්නට කමන්නේ නමුත් මේ දානේ සහ සීලය කියන පදනමෙන් තොරව මේක ගියොත් අනිවාර්යයෙන්ම මේ මේ ඔළුව මහත කඳ හීනි කෙහෙතගේ අපලේ ආපු ස්වරූපයක් එනවා. හිතගෙන ඉන්න බැරි තත්යක් එනවා ඔළුව ලොකු වෙනවා. සීලේ සමාධි ප්‍රඥා ක්‍රමයට ඔක්කොම ශක්තිමත් වෙන්න ඕනේ මේක ඔසෝලා තියාගන්න. ඉතින් ඒක නිසා මේ බුරුමේ ඉඳද්දී අපි ඒ බුරුම වනිතාරාමේ ඉන්න වෙලාවදී ඒ ජර්මන් ආමරු කෙනෙකුයි මැලේසියන් නෝනා කෙනෙකුයි මමයි එකතු වෙලා මේ ගැන කතා කරලා අපි අපේ ගුරු ස්වාමීන් වහන්සේට ලේඛනයක් සකස් කරලා දුන්නා මෙහෙට එනකොට ඇතුල් වෙන කට්ටිය පිළිබඳව මෙහෙම පරීක්ෂා කරලා ගන්න ඕනේ. ඒගොල්ල කල්ැතුව මත් බෙහෙත් පාවිච්චි කරලා තියෙනවද? එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබලා තියෙනවද මානසික තත්ත්වයටදී? එහෙමනම් කරන්න එපා කියලා එන විස්තරයක් හදලා. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා අතරම ඒ සාඩුතික හරි අමාරුයි හම්බෙලා කතා කරන්න. අවුරුදු මම අවුරුදු 3ක් විතර හිටියා 3කුත් වැඩිය. ඊට පස්සේ අවස්ථාවක් යන කතා කරලා පස්සේ කියවගත්තා. ගුරුන් බාදල් කිව්වා උඹලා මොකටද මෙහි ආවේ කියලා. භාවනා කරන්න ඕන ගිහලා උඹලගේ වැඩක් බලාගන්නයි. මේ එන මිනිස්සුගේ දේන බලාගන්න මම බලාගන්නවා කියලා. කේන්ති ගිපාර අර මේ මැලේසියන් ලේඩි අඬන්න පටන් ගත්තා. අනන්ත බලන්න කිව්වා බලන්න මෙච්චර කරලා මේ කිලවන කිසිම දෙවෙන් සලකා බැලීමක් නැහැ. උඹ ආවේ මොකටද භාවනා කරන්න උඹ බලාගන්න. ඉතින් ටික මම බලාගන්නවා. ඊට පස්සේ දවස් 3-4ක් ගියාට පස්සේ ඒ සයිඩ් එකේ කොලේ තිබිච්චාවයි මම ක්‍රියාත්මක කරන්න යන්නේ. මේ දොර ඇරලා තියෙන්නේ කැමති කෙනෙක් ආපදින් කැමති කෙනෙක් ගියාවයි මේක තියෙන ප්‍රඥාවන්තයයි සඳහා එහෙම බැරි කෙනෙක් ආවොත් මම එයා දානෙට යොදවන්නම් මං එයා සීලෙට යොදවන්නම් මනසට තනක් තියෙනවා මේකේ පුළුවන් කෙනා කරගෙන යයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියවිච්ච වචනය තමයි මේ භාවනා කරන්නේ නිවන සඳහා නම් පැටලෙන තියෙන දාඩුව නිවනෙන් මෙපිට මොන හරි අපේක්ෂා කරන කෙනෙක් කියනවානේ දිබ්බ චක්ක දිබ්බ සෝත අනම් මනං අර ඥාන මේ ඥාන එහෙම ඇති පැටලෙනවා. ඒ නිසා නෛර්යා මේ නිවන අරමුණු කරගෙන යන කෙනෙකුට නම් ජීවිත පරිත්‍යාග කරගෙන කාය පරිත්‍යාග කරන යන්න පුළුවන්. මොන දෙයක් වෙච්චාවේ මම යන්නේ කාටවත් කියාපාන්නවක්වත් අනුතු ගන්නවටවත් නෙවෙයි කියලා. මෙපිට પરමාර්ථ දැන් බටහිර ලෝකයේ තියෙන බුද්ධ학ම තනිකර විවේචනය කරන්නේ ඒක මේ මේ සුවසේවාවක් සඳහා කරන්නේ තෙරපිටික් ඉෆෙක්ට් එකට. නැත්තම් මේ හීලින් ඉෆෙක්ට් එකට. ඒ කියන්නේ එක එක දේවල් සනීප කරන්න කියන්නේ. ඉතින් අර මුනින්තු ජීතුමා ඒක තමයි ඉස්ලාම් භාවනා කරේ ගෝයක ජීතුමත් එක්ක හිටපු එකන. එයා තමයි ඇත්තටම බටහිරට ගොඩක් විපස්සනා ගෙනිච්චේ. එයාකව ගොඩ ගන්න බැරි තාලෙට පිටරට ආය භාවනා කරන්න මොකද්ද මේ කෙටි પરමාර්ථයක් බලාපොරොත්තු. කෙලවර තියෙන නිවන නෙවෙයි. ඉන් මේ පිට ඒක හම්බ වෙනවා කියන්නේම එක තැන කරකැවෙනවා. මොකක් හරි මේ ලාමක දෙයක් ඉල්ලන්නේ. ඒක මේ භාවනාවත් එක්ක නෙවෙයි කරන්නේ. මේක අවසාන නිවනත් එක්කම හෙට්ටු වෙන්න ඕනේ. එතකොට පැටර්න් කිනීට අඩුයි කිය. නැත්තම් වෙනවා. ඒ නිසා ගුරුවරයෙක් වශයෙන් තමන් උපදෙස් දෙනකොට කවදාකවත් ඒ අතරමැද ලාමක ස්ථාන වලට දඟලන අයට උඩගිඩි දෙන්න යන්න එපා. ඊට කියන දෙන්නේ ඒකට ඒ සුදුසු වැඩක් කරන මේක 33000 කරන්ට් එකත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. වරද්ද වයරක වරද්දාගත්තොත් ආදාහනය සඳහා වීදම් කරන්න වෙන්නේ. එතනදීම දෙකම සිද්ධ වෙනවා. වැදුනා විතරයි දැනගන්න වෙන්නේ. එතකොටම වැඩේ සිද්ධ වෙනවා. ඒක නිසා අපි බුදුන් ඉස්සරහා තියාගෙන තිසරණ සමාදන් වෙලා කාය ජීවිත නිර්පේක්ෂව යනවන ඒ චිත්තක්ෂණයම වටිනවා. ඒ ඒ ඒ කරන කැපකිරීමම වටිනවා ප්‍රතිඵල නැතත්. ඒ නිසා හරියට මේ කාලේ වෙනකොට මේ මේ පිළිබඳව තොරතුරු හරියට ලැබිලා තියෙනවා. මීටර් ගලාපු දෙතුන් දෙනෙකුට තිබුණා ඒ තදබල මානසික අසහන තත්ත්වයටදී ඒක එතෙන්දී සුද්ධම තනිකර භාවනා කරනවද එනතම් බෙහෙතින් හොයනවද කියන එකේදී මං ගියපාර ඇමරිකාට ගියාට පස්සේ හම්බුණා ආටිකල් එකක් meditation and medication කියලා. බෙහෙතෙන් කරනවද එනනම් භාවනා කරලා කරනවද කියලා. කියලා තියුණත් 100%ක්ම භාවනා කරලා ලෙසෝපවරන්න පුළුවන් කියන අන්තයට වැටෙන්නත් එපා. 100%ක්ම බෙහෙත් වහන්න යන්නත් එපා. බෙහෙත් ගන්න එක නම් අහන්න මට දැන් භාවනා කරන්න හොඳද කියලා පුළුවන් තරම් සත්‍ය කරපත් වුණා පස්සේ භාවනා කරන්න. මේ දෙක අතර සමතුලිතතාවයකට යන්න ඕන. ඒ කියන්නේ පෙරගෙන අපු පිං නැත්නම් පාරමිතා නැත්නම් මොකක් හරි එකතන කරකවන්න පටන් ගන්නවා. ඒක නැතුව මේ අරමුණේ හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා නම් ඒකම තමයි අරමුණු කරානේ නිවන වගේ දෙයක් නම් ඒකම වටිනවා. ඒ වෙන්න මොන්නම දෙයක්වත් නැතුණාට මූල කර්මස්ථානට යන්න පුළුවන්කමත් මම මේ භාවනා කරන්නේ අනුරවට්ටන්නවක්වත් කියලා දෙන අදහස ගන්න නෙමෙයි දුක් කෙලවර කරන්න කියන අදහස තියෙනවනේ පටල විලෝපණය නෝ ගාක දානසික ගන්න විපාක වශයෙන් තියෙන යාලින් තියෙන මනසත්‍ය දේවත්‍ය සමාධිය නම් රූපාරූප ධ්‍යාන දක්වා නිවනට නම් විපස්සනාවමයි ඒකෙදිත් මේ ජීවිතයේ ලැබෙන සැප අතිරේක ලාභ විචර ගන්නවා ලැබෙනවා ඒක අතිරේක ලාභ නමුත් ඒක ඉස්සර කරගෙන නිවන පසර දාගත්තොත් ඉතින් එකතන කරකවන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් නිවන කියන්නේ මොකද්ද කියලා නිවනට කිත් වෙනකන් කවුරුත් දන්නේ නැහැ. දැන් නිවන අරමුණු කරන්න බෑ. ඔය මිලින්ද ප්‍රශ්න ආවේදී ඒ නාගසේන රජුරුවන්ගේ නාගසේන හාමුදුරුවෝගෙන් අහනවා මිලින්ද රජුරුවෝ. ඔබතුමා මේ දැන් අහන අහන හැම ප්‍රශ්නෙම උත්කර්ෂවත් විදිහට උත්තර දෙනවා. මේක මේ මේ පැවිදි වෙනකොටම මේ වගේ දෙයකට සැලසුම් කළාද පැවිදුනේ කියලා. පිස්සු කතා කරනද මම අවුරුදු 13 ඉඳලා අම්මා ඉරන්න ගන්න කියලා පන්සලට බාර දුන්නා. මම මෙලෝ දෙයක් දන්නේ. ඒ හැමතුරු මට ඉඳලා දීලා අතු ගාපන් කිව්වා මම එච්චරයි දන්නේ. එක දවසක් කරපස් සාමනීර බණ දහම් පොත කියලා දුන්නා. ඒක විතරයි මම දන්නේ. ඊට පස්සේ කොහොම සම්පදාව කියලා දෙයක් තියෙන කියලා මම ඒක ඊට පස්සේ කරා. ඊට පස්සේ කොහොම භාවනා කරන්න කියලා භාවනා කරා. බොහෝම කාලයක් ගියාට පස්සේ තමයි මම දැනගත්තේ භාවනා කරන්න නිවන් දකින්න කියලා. එතෙන්දී අනකන් මේ අම්මලා තාත්තලා ගිහිල්ලා දාපේක මිසක මම දන්නේ නැහැ. නමුත් එතන ගියාට පස්සේ දැන් දන්නවා කෙනෙකුට මතු කරලා දෙන්න මේකම තමන්ගේ પરමාර්ථය තමන් එල්ලෙත් පරිණාමයටපත් කරනපත් කරන යන ගමනක් භවනාදී. ඒක වෙනස් වෙන එක හොඳ දෙයක්. පරිණාම ස්වરૂපේ අපි යන්නේ නිවන කියලා මොකද්ද එකක් බලාගෙන ඔය සබ්බදම මූල පරියාය සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා පුතත්ජනයාගේ නිවන කියන concept එකක්. හිතින් හිතාගත්ත දෙයක්. ඒක පරිණාමය වෙනවා භාවනාවේ විවියන්නේ. ඒකට බය වෙන්න නරකයි. පෙරලෙන සුළු ගතියකට එනවා විපරිණාම ස්වරූපයක් තියෙනවා ඒක හොඳයි මනුෂ්‍යයක් වෙනස් වෙනවා භාවනා ක්‍රමයක් වෙනස් වෙනවා පරමාර්ථයක් වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ මේ ගුණකතුමා ඉන්දියා මේ පොත කියන්නේ ලැබිගේ ශේකකෝ කරන් පෙර ඉස්සරහ මේ සුබකරන ඒ කියන්නේ මේ මනුෂ්‍ය බිස්නස් කරන මිනිස්සේ ඒක නිසා ආරම්භ වෙලා තියෙනවා මේ ඒ කියන්නේ මහාශි ක්‍රමයේ පොතක් අච්චු ගහලා තියෙනවා ධම්ම තෙරපි කියලා. භාවනා කරනකොට එක එක ලෙඩ සනීප වෙන හැටි. එතකොට මේක ඇත්තටම ඔය ෂුවුමින්ස නෑ ෂුවුමින් නෙවෙයි මේ වේබුසෑඩෝ ටික තිබුණ භාවනා ක්‍රමයක්. වේබුසෑඩෝ කියන්නේ බොහෝමත්ම ශාසන ඉෂ්ඨාවල් චාම්සු කෙනෙක්. නමුත් පණිවිඩය ගත්තේ ඌ බාකි. ඌ බාකින් ගාව තමයි මේ මේ අංගිල භාවනා කරලා තියෙන්නේ. ගෝයන් කතුමා ඒ භාවනා කරලා තියෙන 27 දිනක පන්තියක් තිබිලා තියෙන එක 24 දිනකොටම හොඳයි කියලා තේනවා මෙයා හොඳ නැති කණ්ඩායමේ එක්කෙනෙක්. ඒ නිසා ඊගා රිට්‍රීට් එකක් කළා. ඊගා රිට්‍රීට් ගාණක් දිගට කරලා තිනවා. ඒක සාමාන්‍යයෙන් බලන්න ඕන තැනක හොඳ ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන්න විභාගේ ෆේල් වෙච්ච එක. ලංකාවේ හොඳ ටියුෂන් මාස්ටර්ලා බලන්න ඔක්කොම ඒ විභාගේ ආපහසලා නැහැ. විභාගයට 10 15 සැරයක් පාඩනකොට උදාහරණම වරදින්න යන. ඌට කීත හැකි අනිත් එකට. අනිත් එක පාස් වෙනවා. මෙයා කවදාකවත් මිනිහා එතන ටියුෂන් ක්ලාස් එකක් දාගන්න නැතර වෙනවා. ඒක තමයි ගෝයන් කරත් වෙලා තියෙන්නේ. ගෝයන්ක ජීතුමත් කියන්නේ මම මේ පන්තියට වූ පෙල්ලෙච් එක. ඒක නිසා යා නිවත නැවත කරලා ක්‍රමයේ අල්ලගෙන දැන් මුත්තා වගේ ඉඳගෙන කියලා දෙනවා කාටත් වගේ ගෝයන්ක ක්‍රම. ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා විපස්සනා භාවනා දිනු කරන විට සමත භාවනා ධ්‍යාන වලටපත් වීමට ඉඩ තිබේද? ඒවා වටා ගැනීමේ ක්‍රමයක් භාවනා යෝගයට ඇතිවන්නේද? ඇත්තටම මේ ධ්‍යාන කියන වචනේ අයින් කළ සමතේ ගත්තා සමාධිය කියන වචනේ ගත්තා නම් විපස්සනා භාවනා දිනු කරන යනකොට සමත සමාධියක් සමතේ හා සමාන සමාධියකටපත් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම සමාධියකින් තොරව මේ කිසිම ආධ්‍යාත්මික වර්ධනයක් එන්නේ නැහැ. සමත හෝ විපස්සනා. ඒකෙන් දැනගන්න තියෙන ක්‍රමේ තමයි දුරපේන එක. Tamanට වෙන්නට වැඩිය මේ ඈත පේන්න ගන්නවා. ඇති හැටිය දකින්න පටන් අර ගන්නවා. ඒක තමයි. මේ අහන්නේ අර එක දෙක මේ ඉන්නේ පළවෙනි ධානයේ මේ ඉන්නේ දෙවෙනි ධානයේ කියලා දැනගන්න පුළුවන්ද කියන්නේ. ඒකත් වෙන්න පුළුවන් කාලයක් යනවා. නමුත් Tamanට දැනගන්න ඕනේ හිරියර සහිත තැනකින් ගිහිල්ලා හිරියර රහිත තැනකට දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන්පත් වෙනවා කියලා ඒක නම් ඉතින් සමාධිය හොඳ ලකුණක් තමයි. දැන් සමතේ සාමාන්‍ය පොදුවේ නිනවන්නේ ආධුනික විශ්වාසයේ ඕනම කෙනෙකුට පොදුවේ මේක විදර්ශනා බුද්ධාවත් එක්ක පිටුම් කරන ශ්‍රද්ධාවත් එක්ක ඒක ඒක නිසා අපි බුද්ධ ධර්මයේ ඉන්න කට්ටිය අපි හිතන භාවනා තියෙන අපි ළඟ විතරයි කියලා. නමුත් ඕනම ආගමක හැම ආගමෙම භාවනාවක් තියෙනවා. ඒ භාවනා වලින් ඒ ඒ தත් වලටපත් වෙච්චක් තියෙනවා. ශාස්ත්‍රවරුන්ගේ ඉතිහාසය ගත්තාම ඒගොල්ලෝ ජීවිතින් භාවනාවෙන් සමාජගතත්වය අඳුරගෙන උදව් කරලා තියෙනවා. අති විශිෂ්ට தත් වලටපත් වෙලා තියෙනවා. විශිෂ්ට විදියට මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. සෑම දෙයකින්ම මේ සමාධියේ සෙල්ලක්කාරකම් ටික තමයි තියෙන්නේ. එනමුත් මේ සමාධිය වශීකරණ නැවත ඒක විපස්සනාට හරව ගන්නවා කියන එක තමයි සරුවචනස අපට දීපු විශේෂ දායාදේ. එහෙම නැත්නම් බෞද්ධයාගේ අනන්‍යතාවයේ තියෙන විපස්සනා. නැත්තම් නැත්තම් අර සංසාරේ කකා කකා යන්න නම් සමාධිය තමයි අවශ්‍ය කරන්නේ. එහෙම නැත්තම් මේ සමතය තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක නිසා ඒතකොට අනිවාර්යයෙන්ම ditthi dhamma sukhe නැත්තම් ditthi dhamma nibbana කියලාම සඳහන් කරනවා සර්වඥ. කියන්නේ දැන් දැන් දැන් ඒ පුද්ගලයාගේ ආත්මික වෙනසක් මානසික වෙනසක් ඥානවත්කමක් ලබා ගන්නට පරමාර්ථය වශයෙන් කෙලින්ම නිවනම ඉල්ල කරගත්තේ නැති වුණාට පුළුවන් කියන එක. ඒ කියන්නේ අනික් ආගම් වල තියෙන ධානය කියලා කියන්නේ ඒව තමයි. ඒක ඕනම කෙනෙකුට පුළුවන් කියන එක තමයි කියන්නේ. ඕනෑම කෙනෙකුට කියන ගණන් ගන්න බෑ මොකද එයාට දැහැෙන්න පිනක් තියෙනවා නමුත් මේ සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික වෙනසක් නෑ ඒක. දෘෂ්ටිය මොකක් වුණත් ධානය වලට යන්න පුළුවන්. මේ මුස්ලිම් ආගමේ ඒ සූෆි භාවනා ක්‍රමවල ඒ හරි පුදුමයි ඒ පසුකාලේ පුතත් දන්නේ පැහැදිලිව මේ කකුල් දෙක මෙහෙම තියන අතක් උඩ අතක් තියන මේ වාඩි වෙලා ඒ අල්ලාහතුමාගේ ගුණ වාචී පද 99ක් කියලා තියෙන එක පදයක් කරන් නැවත නැවත කියවන්නේ අපි නේ අරහං අරහං අරහං අරහං කියනවා ඊට පස්සේ ක්‍රමයෙන් ඒ ආලෝක පහළ වෙන හැටි උපචාර සමාජ දක්වා ඒ දිනු වෙන හැටි ඒ පොතේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. හිතේ ඒකාග්‍රතාවයක් නැති වෙනවා ඒ තුල ඒක වෙන්න පුළුවන් නමුත් අර ස්වර්ණාස කියනවා මම දැන් ස්වර්ණාස අදහස් කරන්නේ නිවන් දකින්න පුළුවන් කියලා වෙයි මගේ මේ ග්‍රන්ථල් කියන තියෙන්නේ නිර්වාණ නම් අවබෝධ කරන්න බෑ බ්‍රහ්ම ලෝක වලට යන්න මේකදී ඇත්තටම සමත තත්ත්ව වලට යනවායි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සහිතව මිත්‍යා දෘෂ්ටි තියේදී යනවා ඒකට තව අදහසක් කියනවා ලෝකේ පහළලා තියෙන සෑම ආගම්ම ආගම් බවට ස්ථාවර වුණේ ਸਰවඥාන්සේගෙන් පස්සේ. කතෝලික ආගම් පැහැදිලිවම ਸਰවඥාන්සේ අවුරුදු 500 කට පස්සේ මුස්ලිම් ආගම 600 700 කට පස්සේ ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් බලනකොට ਸਰවඥාන්සේගේ ධර්මයේ සංඝයාගේ බලපෑම මේවට යන්න පුළුවන්. ඉතින් යනකොට මේ සමත උපක්‍රම කොච්චර දුරට යන්නේ කියලා. දැන් ආලාර කාලාම උත්තකාරාම පුත්‍ර දුහාන්තරෝ බෝසත් බෝසත්තාවදී පංචාදිඥා අෂ්ට සමාවති තැනින් නතර කරලානේ බුදුහාරෝ අනිත්‍යකට හැදි මට මුලින් වැඩක් නෑ කියන්නේ. ඒකොට ඒ නිවන බලාපොරොත්තු වෙන්නේ නේද? ඒ යම්කිසි අධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තු. දැන් අධ්‍යාත්මික සුවය හිතේක තබාගෙන භාවනාවට වැටෙන උනමුතු මේ නිවනම පදනම් කරගෙන ගත්තට ඒ යන්න පුළුවන් විදිහේ අභිමානසික රටට යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඔය කියන්නේ ප්‍රාග් බෞද්ධ ලෝකයේ තිබිච්ච ධර්මයේ පිළිබඳ අවබෝධයක් අනවශ්‍යයි කියලා මම කියන්නේ ඒ නිවන් ධ්‍යාන ලැබීම පිළිබඳ යම් ප්‍රමාණයක් දැනුමක් තියෙන්න ඕනේ ක්‍රමයක් යන්න ඕනේ. නමුත් මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම වගේ දේවල් නෙවෙයි. ඒ කියන්නේ ditta ධම්ම සුඛ විහරණය විතරක් නෙවෙයි. නෙවෙයි. ditta dhamma sukha වේ නැත්නම් ditta dhamma නිබ්බාණය කියලා කියනවා. විවේකජම් පීති සුඛං. ඒකට කියනවා සාන්ති සුඛ කියලා එකක් සරුවත්‍යංශේ පාවිච්චි කරනවා. ඇත්තටම කාම ලෝකයේ මෙච්චර මේ සුඛභෝගීත්වයට ඊර්ෂ්‍යා කෝධමාන කරගෙන ඉන්නකොට ඒක ඉක්මවලා ධානා සුඛයක් ලබනවනේ ඒක අගේ කල යුතුයි. නමුත් තාම දෘෂ්ටිය වෙනස් වෙලා නොවෙන්න ඉඩ තියෙනවා. එච්චරයි අපිට ඒ ගැන මතක තියාගන්න තියෙන්නේ දිඨින්ච අනුපගම්ම සීලවා සිල්වන්ත වෙලා දෘෂ්ටිය ඍජුුනේ නැත්තම් මේ වගේ අභිඥා කරන්න පුළුවන් කෙරුවට මොකද තාම භව ගමනෙමයි තියෙන්නේ. වැටීමක් වෙන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදානේ අනිවාර්යයෙන්ම මේ මේ චාප් එක වැටලා තියෙන කැරක් කැරක එක තැන තමයි කැරකෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අනන්තය දක්වාම යන ඍජු රේඛාව. ඒ වගේම ශාසනය කියලා කියන කොටත් පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඒක නිසා මේ මධ්‍යම ප්‍රතිපදාවේදී තාමත් වැදගත් දෙක තමයි අන්ත දෙක දැනගන්න. අපි හුඟක් වෙලාවට එක පැත්තයි හරි කියලා ගන්න අනිත් එක දකින්නත් කැමති නැහැ. ඒකේ ඒකට ගමනක් නැහැ. අන්ත දෙකම සමාන වත්වෙන් දැක්කොට පස්සේ තමයි මධ්‍ය ප්‍රතිපදාව සංශ්ලේෂණය කරන්නේ. ඉතින් අපි සැපදුක් දෙකම දැක්කේ නැත්නම් මධ්‍ය ප්‍රතිපදාවට වැටෙන්නේ. සැප වේදනා විතරක් හොයන අනෙක් කෙනා දුක එනකොට ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මධ්‍ය ප්‍රතිශාව මධ්‍ය ප්‍රතිපදාව ප්‍රතික්ෂේප වෙනවා. හරි වැරදි දෙකම එක හා සමානව දැක්ක දවස තමයි මධ්‍යම ප්‍රතිපදා සංශ්ලේෂණය වෙන්නේ. ඉතින් ඒක නිසා එතන ආගම ඉක්මවන තැන, හරි වැරදි ඉක්මවන තැන සත්‍යයේ නාමය. ඒක ලොකු පීමක්. එතන තමයි විපස්සනා වැඩ. විපස්සනාවේ තියෙන මේ කුඤ්ඤ බස්ස ගැන තැන එතන තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිවම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය මුගා තීව්‍ර වෙනවා විපස්සනා කරාට ඒතකොට දැන් ඔය ස්වාමීනාංශයේ දේශනා විදිහට භාවනා නිරෝධී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසිම මේ හැඟීමකින් තොරව අරමුණක් වෙනත් අරමුණක් ඔස්සේ භාවනා දින් කරන්න පුළුවන්. ඒතකොට නිර්වාණය නම් අපදෙන්නේ. ඒ කියනවා සාමාන්‍යයෙන් නිය කල්ලන්න බලලා එල්ල කරන ආකාරය. ඉතින් බලුවොත් පුදුමාකාර මේ එකලසක් ඒ දිහාවට එල්ල වුණාට පස්සේ උගේ වැඩපිළිවෙල දිහා බලන්න මොකුත් නැහැ ඒක සම්පූර්ණ ફોකස් එක. මිච්ඡා තමයි නම සොන්තම සමාධියක් තියෙන්නේ. ඒක ලෞකික ධ්‍යාන කියන කෙනෙක් වෙන් කර දෙන්නේ. එහෙමයි. ඒ මේ සමාධිය පුදුම සමාධියක් ඒක අපිට ඔය සාමාන්‍යයෙන් මේ ඒ සාජාසයෙන් ආපු එකක්. ඒ වුණාට ඌ ඒක අල්ලලා මිසක නතර කරන්නේ නැහැ. මිත්‍යා දික්කින මිත්‍යා සමාධිය අන්දිකසන් දින වෙනවා වඩා නුඹ. ටිකටම ටිකටම මේ සම්මාදිට්ඨි වගේම මිච්ඡා වශයෙන්මුත් අල්ලගත්තට පස්සේ ඒක දිගේ කාගෙන කාගෙන නමුත් එයා දන්නේ මිච්ඡා කියලා. නමුත් ලොකු දියුණුවක් පේන්න තියෙනවා. ලොකු දියුණුවක් පේන්න තියෙනවා. ඉතින් බුදු කෙනෙකුට තමයි දකලා පෙන්වන්න පුළුවන් ඉන්නේ යන්නේ වැරදි රේඛාවක් දිගේ කියලා. පරිවිද්‍යාවක් දෙවිඥානයක් කියන්නේ නැතුව කෙනෙකුට පුළුවන් දෙයක් මේක නැතුව තුන්වෙනි ඥානයකට කියන්නේ. කියන්නේ සමත ක්‍රමයක. ඒ අර අර වශී කරනකොට නම් පැහැදිලිවම ධ්‍යාන ක්‍රීඩා කරනකොට 1 3 5 8 1 3 5 8 ක්‍රමයට යනවා 2 4 6 8 ක්‍රමයට යනවා කියනවා. එතකොට පැන පැන තමයි යන්න. මුත් ආධුනිකයෙක් එතෙන් යනවද නැද්ද කියන එක. يعني පටන් ගන්නකොටම එහෙම යනවද කියන එක කාලයක් නෑ වශී කරනකොට අනිවාර්යයෙන්ම ධ්‍යාන ක්‍රීඩාවක කරලම් බලන්න කියනවා. ඒ කියන්නේ කාර් එකේ ෆස්ට් එකේ ඉඳලා කෙලිම තර්ඩ් එකට දාන්න. දාන්න පුළුවන්. කෙලිම තර්ඩ් එකේ පිකප් කරලා දෙන්න පුළුවන්. ඒකවල ඒ කියන්නේ ඒකනේ අදහස් අදාහර කරන්නේ. ඒ කියන්නේ කාර් එක තියෙන්නේ පල්ලවේ නම් තර්ඩ් එකේ තර්ඩ් එකේ ඉඳලා පිකප් එක දෙන්න පුළුවන්. Taman ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක බොහෝ පුහුණු කරලා ද විශේෂයක ඉන්නවනම් කෙලිම සමාධියනකොට මට ත්‍රිත්‍ය ධ්‍යාන සමාධියවා කියලා අදිෂ්ඨාන කරලා කියන්න පුළුවන්. සෙකන්ඩ් ගියර් එක කික් මේ මේ ඕට් මේ මේ ස්කිප් කරගන්න. මේක පාලනය කරන්න ලේසි නෑ. ඈ? ඒක පාලනය කරන්න ලේසි නැති කියලා කියන්නේ. තේරුණා. තේරුණා ප්‍රශ්නේ. සුඛය තමන්ට ලැබුණොත් ඒක පාලනය කරන්න ලේසි නෑ කියලා ධානවල නෙවෙයි සාමාන්‍ය කාමයේ වුණත් ප්‍රීති සුඛේ පාලනය කරන්න මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒකනේ මේ ප්‍රශ්නේදී වැඩි රෝණට බීලා ඕනට වැඩි කාලා මොන්නම දෙක සීමාව දන්නේ නැහැ. සාමාන්‍ය ධ්‍යාන නෙවෙයි. ලෞකික ප්‍රීති සුඛේ වුණත් සීමාව දන්නේ නැහැ. මොන්නම විදිහක සීමාව දන්නේ නැතිකම තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. ඒක කාගෙන යනකොට පැණි පැණි පැණි හැලිරෙත් යම්බලයා වගේ උහි කරගෙන කරගෙන යනවා. පරමාර්ථය හඳුනාගන්නේ නැතුව නිවන හමු වෙන්නේ නැහැ කියනවා නේද? මාර්ගික විලාසය. එච්චර. ඒක හඳුනාගන්න එක ඒ කියන්නේ තුතිය තුන්වෙනි සත්‍යයට පස්සේ තමයි හතරවෙනි සත්‍ය හම්බෙන්නේ. නිවන ලැබුවට පස්සේ තමයි මාර්ගය හම්බෙන්නේ. සාමාන්‍ය හිතන්නේ මාර්ගයට පස්සේ නිවන කියලානේ. චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන තුන්වෙනි සත්‍ය නිබ්බාන නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍යයේ හරියට නිවන කියන්නේ මේක අවබෝධ කරාට පස්සේ තමයි ඒකට යන්න තියෙන පාර Taman තුලින්ම සංශ්ලේෂණය වෙන්නේ. ඒක සාමාන්‍ය තර්කයට අහු වෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. ඉතල Tamanට Taman තුලම මේක පිළිබඳව නිවන පිළිබඳ සේයාව දකින්න ඕනේ. දැක්කට පස්සේ ඒකට යන ක්‍රම මාර්ගය හොයන එක ඒකෙදී මේ ඒක විස්තර කරනකොට විශ්වමූර්තිතුමා කියන්නේ අපි හැන්දෑවක ගමන් කරනකොට මේ පොඩි කොලයක් අස්සේ අකුලිච්ච මේ පොලොන්තලිසෙකින් දැන් මේ කකුල තියාගෙන ඉන්න වෙලාවේදී මේ කොලේ යට මොකද්ද පේන පොඩි මුලක් වගේ. එයා ඒක දැකලා අඩිය තියන්න චිත්තක්ෂණයට කලින් හරි දැනගත්තොත් මේකට අඩිය තිබ්බ ගමන් කනවා. ඒක පොළොන්තරිස ගහන ගහීලා හරිම ලස්සනයි ආයේ. මොකොත් නෑ අඟල් හයක් ඇතුළත උගේ විශේෂේස්ත්‍රේ ගහන ගහලා ගන්න හැටි ආයේ මොකක්වත් නෑ ඒක. ඉතින් ඒ තියන්න චිත්තක්ෂණයට ඉසලා දැක්කොත් දුවන්න ඕනේ වමටද දකුණටද කියලා කියලා දෙන්න ඕනේද කියලා. එතකොට ඇඟ දන්නවා මේක මේකක් අඩිය තිබ්බොත් ඉවරයි ඊට පස්සේ දුවන්න ඕනේ ඇති ඒව නිකන් පොයි ඒව වැඩක් නැහැ දෙක දැක්කනම් අපි අපේ ඇඟ ක්‍රියාත්මක වෙනවා ඒ වගේ තමයි නිවන දැක්කානම් නිවන ළඟා වෙන ක්‍රමයේ සකස් කරගන්නවා කියන එක අර සතා දැක්කට පස්සේ මේ වමෙන් වමටද දුවන්න ඕනේ දකුණු පාල පෙරට තියලා දුවන්නද දම් පායේ මොකක්වත් නැහැ කොහොම හරි ගැලවෙන එකයි තියෙන්නේ අනිත් වගේ මේ දැකීම තමයි මේ දස්සනා පහතබ්බා කියලා ඒක හරි වැදගත් මේ ඕනම රාගේ රාගයේ වශයෙන් හෝ දකිනවනම් ඒකෙන් ගැලවෙන්න ඇති එච්චර මහ ලොකු දෙයක් නැහැ. අපි රාගේ උග්‍ර වෙන්නේ නැතුව ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දකිනවනම් මේක අත තිබ්බට පස්සේ මේක පෑගුණොත් විනාසයි කියලා. ඒකෙන් ගැලවෙන්න ඇති ඉගෙන ගන්න එච්චරම මාන ඊට පස්සේ දවසේ එච්චරම පාත් වෙන්න ඉස්සෙල්ලා කකුල එච්චරම පාත් වෙන්න ඉස්සෙල්ලා අල්ල ගන්න පුළුවන්. ඒ නිසා මේක පරතෝ සංකල්පෙන් අනුන්ගේ දෙයක් වගේ ආස්වාසේ දිහා බලන්න ප්‍රස්වාසේ දිහා බලන්න මුළු බදාග බලන්න. රාගය ඇති වෙන හැටි බලන්න, ද්වේෂය ඇති වෙන හැටි බලන්න. මොකද ඒක නොමිලේ හම්බ වෙනවනේ. හැමදාම. හරියටම දැකගත්තා නම් ඊට පස්සේ මේ ඒක සඳහා කුමක් කළ යුතුද කියලා ප්‍රශ්නයක් නැහැ. අයින්ස්ටයින් තුමා කිව්වේ ගණිතඥයෙක් වශයෙන් පසුගිය සතවසේ හම්බෙච්ච ගණන් පත්‍රයක් විභාගෙදී හම්බුනාට පස්සේ ගාන කියවලා තේරුම් ගත්තා නම් උත්තරය එතන තමයි කියන්නේ. අන කියවලා තේරුම් ගන්න නැතුව උත්තර හදන්න බෑ. උත්තරේ ලියන්නේ පේපර් එක කරෙක් කරන එක නදන ගැනීම සඳහා. නමුත් ගාන කියනකොට උත්තරේ එතන තියෙනවා. ඊට පස්සේ ඉතින් අර ප්‍රමේයයි මේ සමීකරණය දමදම කරන්නේ අර බලන මිනිහට දැනගන්න මට මේක තේරිලා මම මේ කරන්නේ කියලා. නැත්තම් ගාන දැනගන්න එකමයි තියෙන්නේ. ඒ තරම්ම මේ මේ ජීවිතය කියන එක දේ හරියට මුහුණ දෙන එකයි අවශ්‍ය කරන්නේ. රාගය වේවා, ద్వේෂය වේවා, අලෝභය වේවා, අදෝෂය වේවා ඒක දී ගන්න බැරි කමයි අපිට තියෙන්නේ. අපි අනකොටම වර්ගීකරණය කරනවා රාගය හොඳ නැහැ, විරාගය හොඳයි. එතකොට ඉතින් අපිට සත්‍ය දැක ගන්න හම්බ වෙන්නේ. ආගරත්න නගත්තිනි තමුක්ඛන්දී නාවතී. ඒකට ලොකු පෞරුෂත්වයක් ඕන. කෙලෙසේ කෙලෙසේ වශයෙන්, නික්ලේශේ නික්ලේශේ වශයෙන් දැකලා නොසලී ඉන්නවා කියන එක. එතන තමයි ඔය දානි සීලෙන් සමාධියෙන් අපි තෙද තෙද නංගගන්නේ. ඒක දැක්කට නොසලී සිටීමේ හැකියාව තමයි. ඒ අයින්ස්ටයින් තුමා ගැන කතා කරන කියනවා මේ එයා අන්තිම දක්ෂ ගණන් ශාස්ත්‍රඥයෙක් නිසා අන්තිම වෙනකොට හැම තැනින්ම ආරාධනායින් පටන් අරගත්තලු දේශන පවත්තා. ඉතින් මෙයාගේ ඩ්‍රයිවරුත් හැමදාම කියලා දේශන අහලා අහලා අහලා දැන් ඌටත් පුළුවන්ලු අරතරමට දේශනයක් දෙන්න. එක දවසක් අයින්ස්ටයින් කිව්වලු දැන් මට කතා කරලා අමාරුයි උඹ ගිහිල්ලා මේ ඌක කරපන්. ඉතින් මෙයා අයින්ස්ටයින් මිනිස්සු අඳුරන්නේ කවුද කියලා අයින්ස්ටයින් කියන්නේ. මිනිහා ගිහිල්ලා දේශනේ දීගෙන ඉනකොට එතන ඉන්න මේ මිනිස්සේ ප්‍රොෆෙසර් කෙනෙක් අහවලු ප්‍රශ්නයක් ඩ්‍රයිවර් හොම්බෙන් යන එක. ඊට පස්සේ කිව්වලු අයියෝ ඕක දෝකමගේ ඩ්‍රයිවර්ට පුළුවන් කිව්වලු. බලවට ඩ්‍රයිව් වාහනේ ඉන්නේ අයින්ස්ටයින් දැන්. ඔය ප්‍රශ්නේ මහලු ගන්න ඕක මගේ ඩ්‍රයිවර් උනත් විසඳයි කියලා පොඩ්ඩක් කියලා එන්න කියලා කිව්වා. මිනිහා ඒක විසඳලා. කියන ඒ අයින්ස්ටයින් ගැන කියනකොට කියනවා මේ ඕකනම් මොකද්ද ඕකනම් මගේ ඩ්‍රයිවර්ටත් පුළුවන් කියලා. යසලාලක තිස්ස රජුගෙන් කතාව වෙනවා. දොරටු පානේ. අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන කියනවා. එන අපිට සාකච්ඡා කරන්න මොනවාක්වත් නැත්නම් අපිට පුළුවන් මෙතනින් સમાપ્ત කරන්න.